අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං සමාධි අරියෝ නිරාමිෂෝති පච්චන්තං චේව ඥානං උපජ්ජති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මේ උපද උපයාගත යුතු පංච ධර්ම වලින් නැත්නම් ධර්මතා පහෙන් පළවෙනි එක පච්චුප්පන්නංච පච්චුප්පන්නංච සුඛංචේව ආයති සුඛංච කියන වර්තමානයේ සුඛය ගෙන දෙන අනාගතයට අසුඛ ගෙන දෙන යම් සමාධියක් තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් පච්චත්ත වශයෙන්ම ඥාණයෙන් තේරුම් ගන්නවා නම් ඒකට කියනවා උපයාගත යුතු පළමුව වර්ගයේ සමාධිය කියලා. ඒක මේ සාරිපුත්‍ර සංස්කේ වචන වලින් ප්‍රත්‍යুৎপন্ন වශයෙන් උත් අනාගත වශයෙන් දෙකේම සුඛ උපදවනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික දෙයක්. ආගමනුරූප දෙයක්. මත ප්‍රත්‍යুৎপন্ন සුඛ වෙනුවෙන් තමයි අපි මේ අනාගත දුකක් උපදවන්නේ. ඒකට පුතඥයයි කියන. ප්‍රත්‍යুৎপন্ন සුඛ සඳහා ඒකේ නා අනාගත සුඛ කැප කරනවා. ඒක නිසා සාමාන්‍යයකට කියන්නේ නැවගිලුණත් බෑන්චූන් සිංහලෙන් ඒකටත් සිංහල නෙවෙයි ඒකත් ඉංග්‍රීසි තමයි. මේ සංස්කෘතින් කියන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බොණ්ඩ ඒ කාලේ හැටියට ගිතෙල් තමයි හොඳම ආහාරය. ඔක ණය ගෙවන්නේ ඔබ නෙවෙයිනේ. ඕක ඕන කෙනෙක් ගෙව ගත්තා දැන් අපි ලංකාවෙත් දුවන්නේ ওই ක්‍රමයට. ලංකාවෙත් ලෝක බැංකුවෙන් උපදින හැම දරුවෙක්ම 50000ක් ණයයි. උපදින උපදින දරුවෙක් 50000ක් ණයයි. 50000ත් වැඩි වෙලා ඇති මේ දවස්වල. එන්නේ එන්නේ කොච්චර ජනගහනයක් වෙනද ඒ තරම් ණයට මේ කන්නේ. ඉතින් අපි බොහොම උජාරුවට ජීවත් වෙනවා. ලෝක බැංකුවෙන් තල්ලි හම්බෙච්ච දවසේ පුදුම සතුටක් අපට තියෙනවා. ඒ ඒ ඒ මුදල් ඇමතිවරයා හරිම දක්ෂයි කියලා කියනවා. මොකද ලොකු ණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ සිටින් ඉඳින් සිටින් ඉඳින් සිටින් ඉඳින් කියන ලෝක බැංකුවෙන් අපට එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ විදිහට හිත ගන්න ඉඳ ගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඕනනම් අපි දිනුනු කියන්න පුළුවන්. නැත්නම් ඒකට ඕනනම් අපි හිඟන්න කරන්න පුළුවන්. ඒ ධර්මතම මේ ණයට ජීවත් වෙන જાතියක්. ඒ නගරෙට යන්න යන්න එක වැඩි. පොහසත් වෙන්න වෙන්නේ ඒක වැඩි. ඔය හැම පොහසතෙක්ම කල්බදු ක්‍රමයට තමයි ජීවත් වෙන්නේ. ඉස්සරහට මෙන්න මේ තරම් විතර අපට ගෙවන්න තියනවා කියලා දැනගෙන ඒක හරි ලස්සනයි ඒ ඇමරිකාව වගේ රටකට ගියාම හැම කෙනෙක්ගේම සාක්කුවේ කාඩ් 10ක් විතර තියෙනවා හැම කාඩ් එකම ලක්ෂයක් විතර ණය තියෙනවා බැංකු 10කින් ණය කාඩ් දීලා තියෙනවා ඉතින් කාඩ් 10ක් විතර තියාගෙන ඉඳපු ගමන් ඕනතර ණයට ගන්නවා කොච්චර කාලයකට ගෙවයිද එහෙම නැත්නම් කියනවනම් ගෙවලා ඉවර කරන්න පුළුවන්ද කියන එක කිසිසේත් විශ්වාස කරන්න ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යুৎපන්න වශයෙන් සැපයි. කාර් දෙකක් තියෙනවා, ෆ්‍රිජ් දෙකක් තියෙනවා, තට්ටු දෙකේ ගියක් තියෙනවා. ඕන තරම් සෙල්ලම් කරගෙන ජීවත් වෙනවා. හැබැයි කෙනා ගෙවන දවස කියන්න බෑ. ඒක තමයි මේ ලෝකය අපට අඳුරලා දෙන්න හදන ආර්ථිකේ. ඒක මේ ABCD ආර්ථිකේ නෙවෙයි. ඒගොල්ලෝ දෙන කෑම කාලා ඒගොල්ලෝ කියලා තියෙන විදිහට ගෘහ නිර්මාණය කරගෙන ඒගොල්ලන්ට ඕනේ ඇඳුම් ඇඳලා ඒගොල්ලන්ට ඕනේ අධ්‍යාපන ක්‍රමයක් කරලා ඒගොල්ල දෙන සහතික ලබාගෙන ඉතින් සතුටක් විතරම. නමුත් අවසාන වෙනකොට නඩපතොවිලකුත් නැහැ, බැරේ පවුලකුත්, පළුවකුත් නැහැ. ඉතින් ඒක જાතියක් වශයෙන් ගිහිල්ලා තියෙන එක්කෙනෙකුට මේක බේරන්න පුළුවන් එකක් නිසා නෙවෙයි. නමුත් ඒකට කියන්නේ පච්චුප්පන්න සුඛයක් තියෙනවා. අනාගතේ ඉස්සරහට දුකක්. ඒක වසාගෙන ජීවත් වීමක් තමයි මේ ජනමාධ්‍යෙන් කරන්නේ. වර්තමාන සැපේ ජීවත් වෙනවා අනාගතේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ වර්තමාන සුඛේ මේ කියන ආර්ථික ක්‍රමෙ තියෙන වර්තමාන සුඛේ ධර්මයෙන්ුත් අගය කරනවා. සාරිපුත්‍ර සංසෙත් අගය කරනවා. හැබැයි ඒක අනාගත දුකක්ම වෙන බවට අනාගත සුඛයක් වෙන බවට ඒක අර පිරිමැස්මෙන් නිර්ආංකාරව අතිසුඛෝභෝගී නොවි අති පාරිභෝගිකත්වයට වැඩි නොවි පත් නොවි ඇති කියන්නේ කරගන්න ආර්ථිකයක් තමයි බෞද්ධාර්ථිකය කියලා කියන්නේ. ඒක නිසා ඒකට කියනවා අනන සුඛය කියලා. කාටවත් ණය නැහැ. දැන් තියෙන එකත් අනන සුඛය නම් කිය හැකි. මුත්තට අනාගෙන තියෙන්නේ. නිසා අනන කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. අනන සුඛය කියලා කියනවා ණය නැතිකමට. දැන් ඉන්න කට්ටියත් මේ දරුවන්ට පෙන්නගෙන ඉන්න ලෝකේ එහෙම නැත්නම් තමගේ දෙමාපියන්ට පෙන්නගෙන ඉන්න ලෝකේ නැත්නම් අසල්වැසියන්ට පෙන්නන ඉන්න ලෝකේ ගානට අනාගත තියෙන බව පේනවා. ඉතින් මේ බටේට අපිට ආර්ථික සැලසුම් හදන කට්ටිය මේ බඩ අල්ලගෙන hina වෙනවා. මේ අමනියෝ කවදා මේක තේරුම් ගනීද? කට හොල්ලන්න නම් අත හොල්ලන්න ඕනේ කියලා. ඉතින් ඒක මේ වර්තමාන සුඛේ සහ අනාගත සුඛේ කියන එක පොත පැත්තකට දාලා ඒක ආර්ථික විද්‍යාවක් හෝ ජීවන රටාවක් හෝ සම්ප්‍රදාය කියලා සලකන්නේ නැතුව අපේ රටට අපි ගෙන්නන්නේ සුද්ධ තමයි මේ ආර්ථික සමීකරණ හදන්න, ජාතික අයවැය හදාගන්න, විශේෂඥයෝ ගෙන්න ගන්නවා. නමුත් ඒගොල්ල වර්තමාන සුඛයේ බුදුහාමරණත් වැඩි ඔප්පු කරලා පෙන්නනවා. නමුත් අනාගත සුඛයක් ගැන කතා කරන්න එපයි කියන ඉව කවුද ගණන් ගන්නෙ කල කල දේ පළ පළ දේ කියලා කියනවා. උඹලානේ එහෙම එකක් නැහැ. බලලු මරලා හරි ගමන්නේ සල්ලි හම්බ වෙනවා නම් ඥාව ඥාව ගන්නෑ නේ. බල්ල මරලා ගත්ත සල්ලි කියලා ඥාඥාව ගන්න. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. දින දෙක කාලා කාබනේට බලුවේ ආර්ථික න්‍යාය හොයන්න යන්න එපයි කියලා මේ කරන එක තමයි වර්තමාන සුඛය ආයති දුක. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් එක දැනගෙන ඇඟිල්ල තරමට ඉදිමෙනවා නම් ඇති කියන්නේ ඉගෙන ගන්නවා නම් යහපත් ජීවන රටාව සුදුසුකක් සකස් කර ගන්නවා නම් එහෙම නැත්නම් ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරනවා නම් ආර්ථික පැත්තෙන් සලකන්න පුළුවන්. ඒ වගේම මේ සමතයක් කියලා හිතේ එකලසක් හිතේ තියෙන සංහිඳියාවකුත් තියෙනවා. මේ වර්තමාන වශයෙන් සතුට වීම සඳහා අනාගතයේ පාවා නොදී අනාගතයේ සතුට වර්තමාන සතුටේ ලය ක්‍රමයේ අනුව තමයි තීන්දුවේ. ඒකට අපි කර්ම කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියනවා. කළ කළ දේ ඵල ඵල දේ කියලා එකක්. ඉතින් ඒක නිසා ඒකට ඉඩ තියාගෙන යන ආර්ථිකයකුත් තියෙනවා. ඒකට ඉඩ තියන්නේ නැති ආර්ථිකයකුත් තියෙනවා. ඉස්කෝල පන්තිල උගන්වන ආර්ථිකයේ කර්මේ සහ කර්මඵලයේ ඉස්සරහින් තියන්නෙත් නැහැ බයලජ්‍ය දෙක ඇත්තෙත් නැහැ. ඒක නිසා ඒ ආර්ථිකයට තමයි අපි ඔය ඡන්දෙන් යන්න හදන්නේ. යටිසල පහසුකම් හදාගෙන යන්න හදන්නේ. එහෙම නැත්නම් sannivedana ක්‍රම හදාගෙන යන්න හදන්නේ. එහෙම නැත්නම් ඒක පුද්ගල ආදාය මාර්ගයේ යන්න හදන්නේ. දල ජාතික නිෂ්පාදනය හරහා යන්න හදන්නේ ඒකට. ඉතින් ඒකට යන්නේ ඒක ඇත්තටම දිනුනවද නැද්ද කියන එක රජයකට තීන්දුව කරන්න බෑ. මොකද ඒගොල්ලෝ දැනටමත් වාල් වෙලා ඉවරයි. පුද්ගලයෙකුට පුළුවන් තීන්දුව කරන්න. ඒ තීන්දුව කරන ක්‍රමය තමයි බුදුරජාණන් කියන්නේ අරඤ්‍යගතව, රුක්කපොළගතව, ශුඤ්ඤාකාරගතව. බොවත් කැලේකට ගිහිල්ලා බේරියා. මේක හරියට මුරුක සම්වැත්තක් වැහැලා එක එක කහ කොටා වැටෙන ලෝකයක් වගේ පුළුවන් නම් ඔය ඔය ආර්ථික ක්‍රම වලින් බේරලා හිඟා කහගෙන ජීවත් වෙන තමයි උසස්වල දර්ශනේ. නැත්තම් ගහක් මොනට ඵලයක් නැත්තම් ශූන්‍යකාරට ඵලයක් කියලා. ඉතින් අපි දන්නවනේ කොච්චර අමාරුද කියලා. ඒ තරමටම තණ්හාව. ඒ තරමට අවිද්‍යාව තියෙනවා. ඉතින් නමුත් එහෙම සමාධියක් තියෙනවායි කියලා අභීතව ප්‍රකාශ කරනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ සමාධිය තමයි අමාරුවෙන් උපයාගත යුතු ධර්මයේ. එතන මොලයක් තියෙන මිනිසෙක් තමගේ සුභසිද්ධිය හිතන මිනිසෙක් එන තමයි කීවා අහන ගුරෙක් වෙන කෙනෙක් ඒ ගැන හිතනවා අත්නෝමතිකව අනෙක් එකට යන්නේ. ඉතින් ඒකේ තිබිය යුතු ඒක ලැබෙනකොට ඒ පාරේ අපිට හම්බ වෙන ලකුණු හැතපුම් කණු එහෙම නැත්නම් නිමිති තමයි අපි ඊයේ සාකච්ඡා කරේ ඊට පස්සේ ඒ ටික වරින් වර එන්න යන්න පටන් ගන්නවා ඒ අර කියන විදිහට අතීතයට හිත දුවන්නෙත් නැහැ අනාගතයට හිත දුවන්නෙත් නැති වර්තමානය කියන එක මේ දෙකත් එක්ක සංසන්දනාත්මකව ඉඳපු ගමන් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා. ඒක ඉස්තරලාම තේරෙනකොට එකම චිත්තක්ෂණයයි තියෙන්නේ. ඒක නිකන් ආවෝගියෝ විතරයි. නමුත් සමාධිය හරිනම් ජීවන රටාව හරිනම් ප්‍රතිපත්ති ටික හරිනම් Brahmacharya හරිනම් චිත්තක්ෂණ දෙක තුනක් තමන තේරෙන පටන් අර ගන්නවා මගේ හිත අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ දැන් ඉන්නේ මේකේ කියලා අස්පනා අපිට තියෙන අරමුණක් සාක්ෂි කරගෙන අගේ හිත වර්තමානට ආවයි කියලා. ඒ වගේම මනාපමනාප දෙකේ දඟලන හිත පේනවා මේ අල්ලගත්ත අරමුණ මනාපේ දනවනෙකුත් නෙවෙයි අමනාපේ දනවනෙකුත් නෙවෙයි. සර්වචනංශ අපට දීලා තියෙන අරමුණු වලින් මනාපමනාප දෙකට අහුවෙන්නේ නැති එකම අරමුණු වශයෙන් පෙන්වන්නේ ආනාපාන විතරයි. ඒ අසුබ නිමිත්ත, මරණානුස්සතිය වගේ දේවල් මමන අපේට බරයි. බුද්ධාන බුද්ධානුස්සතිය, මෛත්‍රී වගේ දේවල් මන අපේට බරයි. ඒ නිසා ඒව දන්නේ නැතුව පාවිච්චි කරන ගත්තොත් කොහෙට කෙලවර වේද කියන්න බෑ. ඒ නිසා කියනවා ඒ වැනි කිසිම පැත්තකට බර නැති එකම එක අරමුණයි තියෙන්නේ. ඒකෙන් හිත වික්ෂෝප කරන්න, හිත අන්ධබන්ධ කරවන්නේ එහෙම එකම අරමුණ ආනාපාන විතරයි. ඒක තමයි භාවනා කරන ලෝකේ නොකරනම අරමුණ. භාවනා කරන ඕන කෙනෙක් ඇහුවොත් ලයිස්තුවක් කියනවා. මම බුද්ධ අනුස්සති කරනවා, මෛත්‍රී කරනවා, අස්වි වඩනවා, කායගත සතිය කරනවා. නමුත් ඒ හැම එකෙම කොනක් තියෙන බව. එතන ඒකේ තල්ලුවක් තියෙන බවත් ආනාපානේම තල්ලුවක් නැති නිසා උගව දෙනකොට අහුවෙන්නේ නැහැ. ඒ මොකද ඒකෙන් අර කුප්පණ ගතිය නැත්නම් මනාපය මනාව දෙක ඇති කරන්න. ඒ නිසා ආනාපානයට හිත වට ගන්න එක පවා. ඒක දැන ගැනීම පවා යෝගාවචරයට ලොකු ඉදිරි ගමනක් නැත්නම් කායගත සතියේ තැහෙන සියුම් භාවයක් දකින ගතිය. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා නැත්නම් ඉංගියක් පෙන්නනවා අපේ සතිපට්ඨාන සූත්‍රයේ පාලි ත්‍රිපිටකයේ පටන් ගන්නෙ කායගත සති ආනපානෙන්. නමුත් සංස්කෘත ත්‍රිපිටකයේ මජ්ක්‍ධිමාගම හරි දීඝාගම පොත ගත්තොත් සතිපට්ඨාන තියෙන කායගත සති ක්‍රම 14න් ආනපාන සතිය පෙන්වන්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ගොරෝසු අරමුණු පෙන්නලා තුන්වෙනියට නැත්තම් හතරවෙනියට තමයි ආනපානෙ පෙන්වන්නේ. ඒ මොකද ඉරියව්ව බලලා ඉරියාතර වෙනස්කම් දැකලා ඊට සියුම් වුණාට පස්සේ තමයි යාට ආනාපානෙට හිත දාගන්න පුළුවන් වෙන්නේ. නිසා ඉඳගත්ත ගමන් ආධුනිකයෙකුට ඒක නොපෙනුනයි කියලා නුසුදුසුෙක් නෙවෙයි. ඉඳගෙන ඉන්න බව දන්නවනම් හොඳ ආරම්භයක්. ඉඳගෙන ඉන්න බව දැනගෙන ඒ ඉඳගෙන ඉන්න බව දන්න දැනගන්න මොකද්ද ලකුණ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකක්ද අත්විඳින්නේ කියලා යෝගාවචරයෙන් කට උත්තරයක් ගන්න. නැත්නම් යෝගාවචර තමන්ගෙන්ම අහන්න ඕනේ. හරි. මම මේ භාවනා මධ්‍යස්ථානට ආවා, කොට්ටියක් තෝරගත්තා, තැනක් තෝරගත්තා, වාඩි වුණා. දැන් මට හොඳම දේ තමයි ආරක්ෂිතම ස්ථානේ තමයි මම දැන් මෙතන නැත්තම් මගේ කයට හිත ගන්න එක හිත ගත්තා කියලා කියන හැම වෙලාවෙදීම ඒකට සාක්ෂිය උපයන්න ඕනේ ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ උරගා බලන්න ඕනේ මොන ලකුණෙන්ද මොන නිමිත්තෙන්ද මොන සංඥාවෙන්ද මන් දන්නේ මම හිතගෙන නෙවෙයි කියලා කොහොමද මන් දන්නේ ඉඳගෙන කියලා අන්න ඒක හොයන්න ගත්තොත් ඒ යෝගාවචරයට මේ කය ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් පරිවෘත්තීය ක්‍රියාකාරකම් හෝ ධාතු මනසිකාර හෝ වේදනා හරහ පේනවා. ඉතින් ඒක තමයි කමඨාන් සුද්ධ කරනට අනිවාර්යයෙන්ම සටහන් කළ යුත්තේ. මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන බදාන්නේ මේකේ. ඉතින් ඒකෙදී කෙනෙකුට ඒ කෙනාගේ උපනිෂේ සම්පත්තිලට මේ ඉඳගෙන ඉනකොට මේ යටි පහටිය පොළේ වැදිලා තියෙන එක දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ හුලං ගන්න දෙන නිසා උඩුකයේ සිදුවෙන පිම්බීමක් හැකිලීමක් එතන මේ වායු දහරාව නාසිකාග්‍රය හෝ උඩුතලේ වදින ගතියක් එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකේ සෑල්ලුවක් නැත්නම් ඉඳගෙන දඬු වෙලා තියෙන හැටි අසමබර හැටි සමබර හැටි ආදි වශයෙන් මේ කටයුත්ත හරහා තමයි යෝගාවචරය අර කය කියන ලොකු අරමුණට හිත පුරුදු කරගෙන එච්චරම තාම කී කරු නැති හිත පුරුදු කරගෙන ඒක ඇතුලේ තියෙන සියුම් අරමුණට යනකොට තමයි අර මනාප අමනාප දෙකෙන් තොර ඊටත් වැඩි දෙයක් තමයි ජීවත් වෙන හැම කෙනාටම නැතුව බැරි මේ හුස්මට හිත යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක රහත් මාර්ගයේ දක්වාම යන හැරමිටියක් වෙනවා, කල්යාණ මිත්‍රෙක් වෙනවා, සහචරයෙක් වෙනවා. ඉතින් ඒක නිසා ඒකම විතරක්ම නන් නෙවෙයි හැබැයි අරමුණු තියෙන්නේ. ඒ නිසා ආනාපානෙ තියෙන එක ලක්ෂණයක් තමයි ඒක මධ්‍යස්ථා. ඒක මනාප දනවන්නේත් නැහැ, අමනාප දනවන්නේත් නැහැ. ඒත් භාවනා නොකරන එක නැත්නම් භාවනා දක්ෂය ආනාපානෙ හම්බුණයි කියලා මනාප පානවා. අමනාප වෙනව නොලැබුණයි කියලා. ඒකට නෙවෙයි ආනාපාන දීලා තියෙන්නේ මේ මේ කලකොලොප්පම් කරන්න නෙවෙයි ආනාපාන දීලා තියෙන්නේ ඒක නයිසાર્ගික ලක්ෂණයක් ජීවත් වෙන කයේ ඒ වගේම ආනාපානෙ තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් මේක සමත භාවනටයි විපස්සනා භාවනටයි දෙකටම අනුග්‍රහ කරන එකම භාවනාව ආනාපාන සති භාවනාව විතරයි. අනික හැම අරමුණක්ම ආනාපාන සතියෙන් තොරව ගන්න අනික හැම අරමුණක්ම එක්ක විපස්සනා විතරයි එක්ක සමත විතරයි. ඒ නිසා ආනාපානය එක ගමන පටන් ගත්තොත් පාරවල් දෙකම විවෘතයි. නමුත් මේ ආනාපාන සති භාවනාව භාවනා මධ්‍යස්ථාන කීයක කරනවද කියලා බැලුවොත් බොහෝම සීමිත ගානක තමයි කරන්නේ. මොකද හොඟ දෙනෙක් චෝදනා කරනවා මට ආනාපාන සතිය අහුවෙන්නේ නැහැ කියලා. ඒ අර බැස ගන්න ක්‍රමේ. ඉස්සල්ලාම ඉරියව්වට හිත දාලා ඊට පස්සේ මතුවෙන මොන හෝ ධාතු මනසිකාට හිත දාලා ක්‍රමයෙන් හිත හදාගෙන යනකොට තමයි මේ අපි ඊයේ කතා කරපු අර පරිපන්ත ධර්ම වලින් අයින් වෙලා හිත තැම්පත් වෙන්නේ. තැම්පත් වෙන තමයි ඒක ඡායාව වැටලා උපවත් වෙලා ආනපානෙ පේන්නේ. එහෙම නැතු ඉඳ ගන්නකොටම ආනපානෙ බලාපොරොත්තු වෙන සමහරකට බලාපොරොත්තු සුන් එන්නේ ඉඳී තියෙනවා. නමුත් ඒ කියන්නේ අභව්‍ය නිසා නෙවෙයි. එයා ළඟට බැහැලා තියෙන්නේ වැරදි තොටුවලකින්. හැම තොටුපලිම ගඟෙන් ගඟට බහින්න බෑ. ගඟට බහින්නකොට මිනිස්සු බැහැලා බැහැලා බැහැලා පුරුදු වෙච්ච තොටු තොට. තොටෙන් එහාට ගියොත් අන්තොටු කියලා වචනයක් අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ අන්තොටු පිරිවැජයන් කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික පිරිවැජයන් නරකතනින් බහින්න ගිහිල්ලා කටුකොල්වල පටලව ගන්නවා, කිඹුලෝ කනවා, හෙලවලට වැටෙනවා මැරල වැටලා මැරෙනවා. තොටේ තියෙන්නේ හිමීට බහගෙන යන ගිහිල්ලා ගිහිල්ලා වැලි පෑදිච්ච තැන. රොන් මඩත් නැහැ, ලෙසන්නේත් නැහැ, කටුකොහලුත් නැහැ. ඒ නිසා තොටක් තමයි හොඳ තොටක් තමයි ආනපානි. එතකොට පේන තියෙන දෙවෙනි ආනසංස තමයි ඒකට මනාපමනා පහළ වෙන්නේ නැහැ. ඒ මේකට ආනපාන සතියේට ඊගාව ලකුණක් කියන්න ඕනේ තටමඬ දෙයක් නෑ ආනපාන. ඥානපාණි මතු කරන්න ඕනේ කියලා හයියෙන් මයින් හැම ඇද්දා වගේ හොස් හොස් ගාලා හුස්ම ගන්න ඕනකම නැහැ. ඒක තමයි වෙන්නේ නම් හැබැයි. ඒ වගේ මේ ආනපනේ අහුුනේ නැහැ කියලා කනගාටු වෙන්නත් ඕනේ හිත කලබල වුණොත් කනගාටු වෙලා අහුවෙන්නෙම නැහැ. ඒක නිසා ඔය සතිපාසල ඒ පටියට ඒ ප්‍රොෆෙසර් ලක්ෂ්මන් මහත්තයා කතා කරනකොට කියනවා මේ ආනාපානය කරන්න හිතමනාප කරගන්න ඕනේ නැහැ. තටමඬ ඕනේ නැහැ. ආනාපානේ කොහොමදක් තියෙන එකක්. ආනාපානයි කියලා කියන්නේ මේ බුදුහාමරෝ දීප ගන්න නෙවෙයි. සතාධාරුපියත් කරන දෙයක්. ඒ නිසා ආනාපානේ වැරදුණයි කියලා හිතමනාප කරගන්න ඕනේ නැහැ. ආනාපාන නැති වෙන්නේ නැහැ. Tamanට වැටුනේ නැතුවට. ඒක කොහොම හරි සිද්ධ වෙනවා. ඒ නිසා මේ බුදුහාමරෝ අපට දීලා තියෙන්නේ අනිත් වගේ බොහොම කාලයක් පරිේශන කරපු අරුණා. ඒ අරමුණේ තියෙනකොට ඒ අතීත අනාගත නැති බව දන්න හුස්ම ගන්න බව දන්නවනම් ඒ කියන්නේ අතීත අනාගතේ නෙවෙයි හිත තියෙන්නේ. හුස්ම ගන්න දන්නවනම් හුස්මේ හිත තිබ්බනම් මනාපමනාපත් නැහැ. හුස්ම ගන්න බවේ හිත තියෙනවනම් තඩමන්න දෙයක්වත් නැහැ. නැති උලා කියලා පශ්චාත්තාපෙන්න දෙයක්වත් නැහැ. ඒ නිසා යම් වෙලාවක මේ කියන බොරුවලවල් හය වැටෙන්නේ නැතුව යෝගාවචරයට වැටහෙනවා නම් මට හුස්මත් වැටහෙනවා. ඒ වගේම මේක ප්‍රතිපදාවේ දියුණුවක් බව වැටහෙනවා. මේ හුස්ම වැටහෙන එක ප්‍රතිපදාවේ ඉන්න බවට ලකුණක්. ඒ වගේම තමයි හුස්මේ ඉන්න තාක් කිසිම අකුසලයක් හිතේ නැහැ. එතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. Taman හුස්මේ වැඩි වෙලා ඉන්න අපිට නිදහසට කරුණු දෙකක් තියෙනවා. ඉන්නා තාකල් ප්‍රතිපදාවේ. ඒකෙන් අදහස් කරන්නේ මේ අනික් කර්මන වල ඉන්නකොට ප්‍රතිපදාව නෙවෙයි කියලා. මේකත් ප්‍රතිපදාවේ දෙක ඔය කියපු දේවල් නිසා මනාපමනා පහල කරන්නේ නැහැ. වැඩි ඕනට තටවන්න කිව්වොත් තානපණ අහුවෙන්නේත් නැහැ. නැති උන කියලා පශ්චාත්තාපුනොත් එimhe තවත් බොර වෙනව වතුර නොපෙනී යනවා. ඒ නිසා ඒක හරියට සිරාවේදේ වාගේ කොහි සූක්ෂමව ආනපණී යාලු කරන දැව ගන්න ඕනේ. යාලු යාලු වුණා නම් තිබ්බා නම් මේකේ රාගය ඇති වෙන දෙයක් නැහැ. මේකේ ද්වේෂයක් ඇති වෙන දෙයක් නැහැ. මේ මේක ආස්වාස මේක ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාස මේක ආස්වාස නෙවෙයි නම් දැනගන්න ඉතින් නිින්දක් තියෙන්නත් බෑ ඉතින් රාග ද්වේෂ මොහ නැති බවට ඒ යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා ඒ නමුත් ඒ වැටහීම එක චිත්තක්ෂණයක් ආනාපාන තිබුණාට වැටෙන්නේ නැති ගතියක් තියෙනවා අපේ හිත හැදිලා තියෙන්නේ අපේ හිත අඳුරගන්නේ යමක් නැවත නැවත සිදුනොත් විතරයි ඒකේ ඉර ඇඳෙන්නේ ඒකේ ලකුණක් තියෙන්නේ ඒක නිමිති කරන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් අපිට කැපිපේන වෙනසක් අපේ මතකයට වෙන්නේ එක සැරයක් පේන දෙයක් නෙවෙයි. ඒක තුන් හතර සැරයක් පේනවා. පෙන්වට පස්සේ තමයි ඒක yaadena මතකයක් ඇති කරන්නේ. ඒ නිසා කියනවා ආනාපානයේ සීත සතිය චිත්තක්ෂණ වශයෙන් කතා කරන්නේ ඒක නිසා අපිට ඒක උරගාල්වල්ලා කියන්න බෑ. ඇති වෙන චිත්තක්ෂණේ මම සතියේ ඉන්න බවක් මම ඉන්නේ ආනාපාන බවක් තේරෙන්නේ නැහැ. නමුත් ඒකම ඒකම වෙන්න පටන් ගන්නකොට යෝගාවචරයාගේම තියෙන අන්වේ ඥානහරහ යෝගාවචරයාගේම තියෙන ණය විපස්සනාවහරහ යෝගාවචරයාගේම තියෙන සංසන්දනාත්මක ඥානයහරහ විතර්කහරහ ආකාර පරිවිතක්හරහ තේරෙනවා දැන් මේ පසුගිය චිත්තක්ෂණ හතරෙම පහේම බයිසිකලේ පැත්තට කකුල් දෙක තියන්න නැතුව නිකන් හෙලින් තිබ්බා වගේ තේරෙනවා නැත්නම් අහන්දලට හුලං වදින්න නැතුව කෙලින්පත් වුණා වගේ තේරෙනවා. ආන්නේ වගේ බොහොම ලාමක කරුණකින් බොහොම දුරස්ත කාරණාවකින් තමයි යෝගාවචරය තේරුම් ගන්නේ. මගේ හිත චිත්ත වීතියකට යනවා කියන එක එක දිගට වීතිය එක චිත්තක්ෂණේ වැඩිය තුන හතරක් ගියාම කියන එකට චිත්ත වීතියක් කියලා. ඒ වීතිගත චිත්ත තමයි කර්ම ශක්තිය ඇති කරන්න පුළුවන්. චිත්තක්ෂණ වශයෙන් කරන්න බෑ. නමුත් වැඩිට බහගන්නේ නම් චිත්තක්ෂණ වශයෙන් තමයි. ආනේ Tamante තේරෙන ගතියට තමයි මෙතන සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙන්නේ පච්චත්තං චේව ඥානං උපජ්ජති. මේ පොතේ බලලා කද්දාකවත් මේක අත්දකන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර ලක්ෂ ගුරුවරයෙක් ඇවිල්ලා ආශිර්වාද කරත් මේකට යන්න බෑ. ඒ වගේම කොච්චර ප්‍රාර්ථනා කරත් දන් දීදී සිල් රකිමින් අනේ මට ඥානෙ පහළ වේවා මට ආනපන පහළ වේවා ආනපන සතිය පහළ වේවා කද්දාකවත් දාන කුසලෙන් සීල කුසලෙන් මේක ලබන්න බෑ. ඒ කියන්නේ පෙරකල කුසල කියලා බන්න බෑ. ප්‍රතිපදාවෙම යන්න ඕන. යන්නේක විතරක් නෙමෙයි ඒක ඒ වේතන එතන චිත්තක්ෂණ කීපයක් අරමුණේ හිත තියෙනකොට ඒක දැනගැනීමේ ශක්තිය සංසන්දනාත්මක යෝගාචර තීරෙනවා නම් එනට ඒ පරිපන්ත ධර්ම නැතුව හැල හැල හැප්පීමකින්තරව පහන උඩටපත්තු ඉන්නා වගේ නැත්නම් වෙවුල වෙවුල වෙවුල වෙවුල බයිසිකල් එකේ පොඩ්ඩක් පල්ලමක හරි කමන්නේ කකුල් දෙක බිම තියන්න නැතුව යන්ට ඉගෙන ගත්තා වගේ ඒ නැත්නම් 7යි 7යි කියන ඇවිදින බබෙක් එක පීවරක් උස්සලා තියලා වැටෙන්නේ නැතුව වෙනවිලා තතනලා ආයෙ දෙවෙනි පීවරක් තිබ්බා තුන්වෙනි පීවරක් තිබ්බා කියලා දෙක තුන හතර යනකොට ඒකේ ඒ බබාගේ ජීවිතයේ විශාලම පෙරට ගමනක් අම්මටත් ඒක ලොකු සතුටක් තාත්තටත් ඒක ලොකු සතුටක් ඒ වගේ අපිට තියෙනවා අපි තාම මේ ආනාපාන සතිය පාවිච්චි කිරිමිදි බලනකොට 7යි 7යි කියන බබෙකුටත් පල්ලෙහා මට්ටමක ඉන්නේ එක දිගට හිතවිලි තොරව ආනාපාන හිත පවත්තන. නමුත් ඒක යම් දවසක කරව ප්‍රතිපදාවේ ප්‍රතිපත්තියේ ගුණයක් වශයෙන් දැන් මම මෙහෙම වීතියක් මේ චිත්තක්ෂණේ තියාගෙන යනවායි කියලා තේරුනොත් ඒ පරිපන්ත ධර්ම 6 නැති බව යෝගාවචරය තේරුම් ගන්නේ Tamangeම අත්දැකීමයි. ඒ පච්චක්ක කියලා කියන්නේ පච්චත්ත කියලත් මේකට සඳහන් කරලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ කියලා තමයි අපි ඒක මේ සංස්කෘත භාෂාවට දාන්නේ අස්පනා පිට කියලා තමයි සිංහලට යන්නේ. මේ මේ ඇහැ ඉස්සරහා මායාවක්වත් හිතලුවක්වත් භ්‍රාන්තියක්වත් මොකක්වත් නෙවෙයි අස්පනා පිට. ඉතින් මේ අවබෝධය තමයි අපි මෙතෙක්කල් සංසාරේ ලබලා නැති එක. අපි එක එක නාගේ කුලියට ගත්ත දැනුම අපට තියෙනවා. ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවා. ලැබුණයි කියලා හිතන දේවල් තියෙනවා. එතකොට ගිහිල්ලා ඒක. නමුත් මේ ලැබිලා ඒ වෙලාවෙම මේක දැනගන්න එක ඒක මනුස්ස මනසේ විතරක් පරිණාමයේදී හම්බෙච්ච සුවිශේෂී සම්දිස්ථානය. කිසිම සතෙකුට, කිසිම යක්ෂයෙකුට, කිසිම ප්‍රේතයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට එතෙන් දෙන්න බෑ. ඒ ඔක්කොම පමයි. මනුස්සයාට විතරක් අප්‍රමාදීව මම දැන් ඉන්නේ සතියේ, මම දැන් එක දිගට ආහනපාන ඉන්නේ කියලා එතනදී මේ දැනගන්න ගතිය අතින් බුදුහාමුදුරුත් අසරණයි. බුදුහාමුදුරුත් බෑ අපිට ඒක කියලා දෙන්න. එيشා බුදුසසුන කියනවා මට ඒ දේ කරන්න බෑ මට හැබැයි එතෙන් යන පාර කීයක. මට කීයක ගියොත් උඹ දිනුම් කියලා. ඒ සඳහා බුදුරජාණන්සේ දන්න හැම ක්‍රමයක්ම අපිට උගන්ලා තියෙනවා. ඒකල කියනවා මේ කරලා කරලා කරලා පුරුදු කරගන්න කියලා. අන්න එහෙම කෙරුවාට පස්සේ ඒ කෙනාට ඒ තමගේ නීවරණ ටික දීලා දැම්මා. එහෙම නැත්නම් කාමච්ඡන්දෙට හිත යනකොට දැන් ලැජ්ජ හිතෙනවා. මට නෙක්ඛම්මෙට යන්න හිතෙනවා. නැත්නම් ඉස්සර කාමච්ඡන්දෙ හිතිලා පහන ලස්සන රූපයක් දකින්නකොට ලස්සන සද්දයක් ඇහෙනකොට ගඳක් රසක් පහරක් පහළ වෙනකොට ඒක වැඩි කරගන්න බෝ කරගන්න මගේ කියාකට දඟලන මිනිස්සයාට තේරෙනවා. දැන් රූපයක් වෙන්නොත් භාවනාවක් කැඩෙනවා. සද්දයක් කරනොත් භාවනාවක් කැඩෙනවා. ගඳක් රසක් පහසකට ගියොත් භාවනාවක් කරන නිසා නෙක්ඛම්මය මේ රූප ශබ්ද ගන්ධ රසයන්ගේ ඇලෙන ගතිය ලැජ්ජිත වෙලා දුකක් බව තේරිලා වෙන්වීමේ කැමැත්ත කියන මේ කාම අරමුණ නැත්නම් කාම ඡන්දය දීලා දාන ගතිය. මේක මේ දාන දෙනවා අටපිරිකරක් දෙනවා මේ සාංගික දාන දෙනවා වගේ එකක් නෙවෙයි. ඊට වෙඩි දසදහස් ගුණයකින් වටින දෙයක් මුළු කාම ඡන්දයම චිත්තක්ෂණයකට දීලා දාන. කාම ඡන්දෙට හිත යනකොට ලැජ්ජිත වෙනවා. දුකක් බවට තේරෙනවා. ඒ වෙනුවට අනේ මේ සද්දේ නාවනම් හොඳයි මට. අනේ වෙලාවේ රූපේ මට නොපෙනෙනවා නම් හොඳයි. මගේ හිතට ඒ ගඳ නාවනම් හොඳයි. රස නාවනම් හොඳයි. මේ වේදනා පහස නාවනම් හොඳයි කියලා අර ඒ වෙලාවට මතුවෙන දේ නැති භවයේ හොඳට කියනවා निराமிස නික්ඛම්මේ කෙරේ පක්ඛන්දති පතිදති සම්තිත්‍ත්‍ති නිසීදති කියලා. ඒකට පණිනවා. निराமிසේට එහෙම නැත්නම් කියනවා නම් නිෂ්ක්‍රමණයට අබිනිෂ්ක්‍රමණය දිහාට රිංග ගන්නවා. මොකද එහෙම නැත්නම් කාමයට දුවනවා හිත. නැත්නම් කාමයට හිත රිංගන්නේ. දැන් ඒ වෙනකොට නිරාමිෂේට නෙක්ඛම්මේට හිත රිංගන ගතිය. ඊට පස්සේ පසීදති හිතා ගන්න මේක අම්මා අප්පා දීපු දෙයක්වත් නෙමෙයිනේ. බූදලෙන් හම්බ කරපු දෙයක්වත් නෙමෙයිනේ. කරලා කරලා කරලා වරද්ද වරද්ද වරද්දා මට දැන් යන්තම් දෙපයින් නැගිටලා ඇවිදින්න පුළුවන්. යන්තම් බයිසිකල් එක කිලින් කරන්න යන්න පුළුවන්. නැත්නම් යන්තම් පහන්දල් උඩට දැන්පත් වෙනවයි කියලා ඒකේ පහදින ගතියක්, පසීදති කියන ගතියක් තියෙනවා. සම්තිත්ත්‍ය යන්නේ මේක පටල වෙන්න නැත්තම් මට. මේක දිගට කරන්න නැත්තම් මට කියලා ඒ පටලයක් එනවා. විමුච්ඡති. ඒකට හිත ලොකු සාන්තියක් එන්න පටන් අර ගන්නවා. මේක ආශා කරන ගතියක් නෙමෙයි. මම මේ නිසා අඩු ගානේ මිතුවක්කල් සංසාරයේ අත නෑර දිගට වද දීපු නීවරණයන්ගෙන් තොර චිත්තක්ෂණයක් මම දැක්ක මේක ලොකු අස්වැසිල්ලක් නිවනක් සාන්තියක් කියලා එයාට තේරෙනවා. ඒක අත්‍යවශ්‍යයි කියලා කියනවා මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් එයාට මේ පාර පිළිබඳව අනාගතයේ විශ්වාසයක් පහළ ඒක හරියට යමක් දීලා දාන වගේ වැඩක්. ඒක තමයි අපි මේ අපේ සතු වස්තු නන්නා දුන්න කෙනෙකුට දීලා සතුට වෙන ගතිය නිසා අපිට ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඡන්දේ ඍතිපාදයේ තියෙන කෙනාට දැන් ඒ ආමිෂේ දීලා ලබන සතුටට වැඩිය ලකූ සතුටක් ඇති වෙනවා කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව කාම ඡන්දේ දීලා දාලා ඒ විදිහට නෙක්ඛම්මේ සමාදන් වෙනවා පක්ඛන්දති පසීදති සම්තිත්තති විමුච්ඡති කියන විදියට. ඉතින් මේක දෙවන්නේක එක්ක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දෙවන්නේකට අපිට සහය දෙන්නවත් බෑ. ඒකම කිසිම දෙයකින් මේක මේක දෙන්නම් මේකට කියලා ගණදෙනු කරන්නත් බෑ. මේ සඳහාම පෙළ ගැහිලා අමුඩ ගහගෙන මහන්ති වෙලා දාඩිය දාගෙන කරගෙන කරනකොට හැම කෙනාටම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙච්ච වෙලාවත් අඳුන ගන්න නැති වෙන තියෙන අවස්ථාව ඉතාමත්ම තදයි. ඒක නිකන් කන කැස් බෑව වීසිතුරින් අහස බලනා වගේ තමයි. ඒක හම්බ වෙච්ච වෙලාවේ මේ තමයි මේක උනේ කියලා ඒ කෙනාට ඒක වැටහෙන කරේ තමයි පච්චත්තං චේව ඥානං උප්පච්චති කියලා. එදාට තමයි යාට ඒකේ ආනිසංස ලැබෙන්නේ. එතකම්ම මේ වැඩේ කෙරුවට ආනිසංස ලැබෙන්නේ නැහැ. ආනිසංස වලට පමාවක් තියෙනවා. සුතුමේ ඥානෙ ඇති නැවතනත භාවනා කරපේකනට අකාලිකවම ආනිසංස ලැබෙනවා. වෙනකොටම තේරෙනවා මොකද්ද අලුත් දෙයක් වුණා. මුතු පදමකට වැටුණා. අමුතු සමතුලිතතාවයකට වැටුණා. අමුතු නිදහසකට වැටුණා. අමුතු නිවනකට වැටුණා. හරියට නිකන් මහමූද මැද කෙලක් කෙලවටක් නොපෙනෙන මහමූදේ පින කෙනෙකුට හදිසිය දිව වෙනක් පත වුණා වගේ අර පේනවා වේලෙන්න වෙයිලා ඉන්න පුළුවන් දැන්. අර රැළ පහර නැහැ. රැළ පහර කපාගෙන යන්න ඕන කමකුත් නැහැ. මිනිමොරුත් නැහැ. මකරියොත් නැහැ. මට මේ දිවයිනක් හදාගත්තා වගේ තේරෙන්න පටන් ගන්නවා ඒක සමහරලාට මේ දාන වස්තු මුදා හැරීමෙන් ඇති වෙන සතුට වගේ මේ උත්සාහ කළොත් මේ ජීවිතේටම නිර්වාණ මේ නිවර්ණයෙන් තොර තත්වයකට යන්න පුළුවන් කියලා එනවා. තව කෙනෙකුට මේ වෙලාවට ආලෝක පහළ වීමෙන් එහෙම නැත්නම් සහැල්ලුකම පහළ වීමෙන් ආනාපානය නිසා පහළ වෙන ආනාපාන නිමිත්ත කියලා වර්ණ නැත්නම් සහැල්ලු ගති පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසාත් කෙනෙකුට තේරෙනවා මම දැන් අර කැලේක ලන්දක කුඩල්ලෝ කකා සර්පේ වෙනවාද කියලා දන්නේ නැතුව හතර කුරෙන් රිංගගෙන ගිය මනුස්සයාට වෙල්ලිලියකට ගියා වගේ තේරෙන්න පටන් ගන්නවා. දැන් මට හිටගෙන යන්න පුළුවන් වටපිට බලන්න පුළුවන් කියලා අර තිබුණ කටුකොහල නැතුව තේරෙන්න පටන් අර ගන්නවා මේ කැලයක් මැද කටුලන්දක් මැද විල්ලිලියක් වාගේ පහසුවක් එන්න පටන් අර ගන්නවා. ඒ දෙකම එක වගේ. නමුත් එක එක නයි එක එක නයි ඒ කමටහන් සුද්ධ කරනකොට කියන හැටි වෙනස්. එහෙම නැත්තම් ඒ කෙනාට මේ මොනම දෙයක්වත් සඳහන් කරගන්න බැරි එහෙම නැත්තම් හිස්තැනක තියෙන ස්වභාවය කියා ගන්න බැරි ගතියක් විස්තර කරගන්න බැරි ගතියකට එන්න පටන් අරගන්න යාට තියෙනවා මොකද වුණා මට කියන්න දන්නේ මේක මොකද වුනේ කියලා වගේ ඒක හුඟාක් වෙන්නේ පළවෙනි සැරේට වෙනකොට පළවෙනි සැරේ වෙනකොට ඒක නිකන් කරකොලත ඇරියා වගේ ඒ හරහත් ගුරුවරයා තේරුම් අර ගන්නවා මේ භාවනා එකලස් වෙලා ගියාම මේ කෝල ගති මැද කෝඩු ගති මැද මෙයාගේ අර කියන සමතුලිතතාවය ඇවිල්ලා තියෙනවා කෙටි කාලයකට එහෙම නැත්නම් tempත් ගතියක් ඇවිල්ලා තියෙනවා ඒක බලාපොරොත්තු නැති වෙලාවට ආපහම යෝගාවචර නොකියත් බෑ කියන ක්‍රමේ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අර බැඳීමක් තිබිලා ආතතියක් තිබිලා අසහනයක් තිබිලා එකපාරට ඒ අර පිපිච්චලදල තද වෙලා තියෙන බැලුමක් පුපුරලා ගියා වගේ තමන්ට නිරුද්ධ වෙලා යන ගතියක් තේරෙනවා මේ මෙතෙක් බැඳගෙන හිතේ තියාන තිබුණු අසහන ගතියක් ආතති ගතියක් පීඩනයක් නිදහස් වුණා වගේ මේ පළවෙනි ධ්‍යාන මට්ටමට යනකොටම යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා ලොකු වෙනසක්. ඉතින් මේ නිසා හුඟ දෙනෙක් මේකට ගොඩාක් නැත්නම් අදිමාත්‍ර වශයෙන් ප්‍රේම කරනවා. මේ ලැබෙන තත්ත්වේ වටිනවා. මොකද මේවා උත්තරී මනුෂ්‍ය ධර්ම. මෙතනින් එහාට ගියාට පස්සේ උපචාර සමාධිය ඉඳලා දැන් ඊට කිවැදුනා නම් ඒ කිවැදීමට කියන්නේ අප්පනා වෙන කියලා කියන ඇතුළට බැස ගන්නවා. අනේ බැස ගැනීම වෙනකොට ඒ යෝගාවචරයට මෙතෙක් ජීවිතේ ලැබපු සියලු සුඛයන් ආමිෂයි කියන නමට වැටෙනවා නම් දැන් निराමිෂ කියන පැත්තට යනවා. ආමිෂ කියලා කියන්නේ මෙතෙක් අපි සැප ලබලා තියෙන ජීවිතේ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන ධර්මහරහා. ඒ නිසා අපි මේ ලස්ස ලස්ස රූප හදාගෙන සුරූපී වෙන්න හදාන්න නැත්නම් ඒකට කියනවා රූප ප්‍රමාණය කියලා. මුළු ලෝකෙම අද රූපලාවන්‍යයකට බැඳිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලස්සන සැමදී මොහොතට සුවදේ කියලා හිතන්නේ ලස්සන සැමදී හැමදාම සුවදේ කියලා තමයි අද ගමන යන්නේ. ඒ නොනැත්තොත් එහෙමයි මොඩෙත් එහෙමයි. කැත මිනිසුත් එහෙමයි ලස්සන මිනිසුත් එහෙමයි. අනේ ඒ වෙනුවට පේනවා මේ රූප පේනකම් කෙලෙස් දැම්මට රූපයක් නැතුව කෙලෙස් සහිත ලෝකයේ ආමිෂ ලෝකයේ සපනාට ලැබනවට වැඩිය ලොකු නිර්ආමිෂ සුඛයක් මට ලැබෙනවා. අනේ මගේ හිතට මනෝරූප නොපෙනීවා. අනේ මගේ හිතට ඒ විද භාග රූප නොපෙනීවා කියලා රූප වලින් අනිත් පැත්තට ගිය ලැබෙන නිර්ආමිෂ සුඛයක් ලැබෙනවා. ඒ නැත්තම් මේ බටහිර සංගීතය, උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ ಭಾರತೀය සංගීතය, පොප් මියුසික් එක අහගෙන හිරපෙන්නට අනේ සද්ද නැත්තම් හොඳයි කියලා. නිස්සද්ද භාවය වටිනවයි කියලා. අපි කරව පරණ කර්ම මේ සද්ද ඇහෙනවා. සද්ද නැත්තම් හොඳයි කියලා සද්ද රූපයෙන් නැතිවීමෙන් නැත්තම් නිස්සද්ද භාවයෙන් ලැබෙන පිරිචි ගතියක්. එහෙම නැත්නම් ඒකට කියනවා හුදකලා ගතියක් ලැබෙනවා. ඇයින හැම සද්දයක්ම කන පීරනවා. කන හූරනවා කියලා තියෙන්නේ. ඒක නිසා වෙනමම පාඩයක් අටුවාචාරින් වහන්සලා ලියනවා ප්‍රථම ඥානස්ස සද්දෝ ඛණ්ඩකෝ කියලා. ප්‍රථම ධානයේ ලැබපු අලුත් යෝගාවචරයට කට්ටකින් හුරන්න වගේලු සද්ද. සම්පූර්ණ කඩලා දානවා අර්ථ විච්ච එකලස කඩලා දානවා. ඉතින් එතකොට පේනවා මේ තෙක්කල් මම සද්ද හුපයණ්ඩයි ඩොල්බි ක්‍රමයටයි මොනෝ සිස්ටම් එකටයි සද්ද රෙකෝඩ් කරගන්න කිය මිනිස්සයා නිසද්ද භාවයට ප්‍රිය වෙන්න පටන් ගන්නවා. යාට තේරෙනවා මේ මේකෙන් මං ඉස්ත මෙතෙක්කල් ඉල්ලගෙන කොච්චර ඇදගෙන නාලා තියනවද කොච්චර ඉල්ලගෙන පරිප්පු කාලා තියනවද කියලා. අපි අනුන්ට සද්ද දෙනවා ඊට පස්සේ එක එක සද්ද වලට ප්‍රිය කරනවා. මේ වෙලාවට එනවා අනේ මේ වෙලාවට මේ නිස්සද්ද භාවය කියලා අර තද්ද නැති කමේ ඊරාමිෂ ගතිය කියලා කියන්නේ ඒකයි. ඒකට ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වශයෙන් මේ වෙලාවේ නාය හූරගෙන යන සුවඳක් හෝ ගඳක් නැත්තම් එහෙම නැත්තම් මේ සාමාන්‍ය වාතේ ඒකට කියන්නේ විජ්ජන වාතය කියලා කෙනෙක් හුස් ප්‍රශ්වාස කරපු වාතයක් නෙවෙයි දැන් මම හුස්ම ගන්නෙ මම ගන්නෙ අලුත් වාතයක් ඒ නිසා ඒකේ නැවුම් ගතියක් තියෙනවා ඒක විශාල කුසලයක් මේ ළඟදී මං ගියේ පාර ගියාට පස්සේ ආරංචි වුණා ඒ එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් වලින් වාතය හුලං ලීටරයක් අරන් ගියොත් සෑහෙන ගානකට චීන විකුණන්න පුළුවන් කියලා. ඒ චීනයේ තරම්ම සම්පූර්ණ වායුතලය විනාශ කරගෙන දැන් ආර්ථිකේ පසර ගත්තා. ඒ තරම වාතය විනාශල ඒ නිසා හුලං විකුණන්න පටන් ගන්න දැන්. ඉස්සරත් ඔය මේ මේ ඔක්සිජන් ගෑස් නයිට්‍රජන් ගෑස් ඉතින් අපි සල්ලි වලට ගන්නවා තමයි. දැන් කඳු උඩ තියෙන වාතය තද කරලා ලීටර් ගාණෙන් පිටට පටවන. ඒ වාතයේ තියෙන මේ සුවඳක් ගඳක් නැතිකමට. ඒ ධර්මතම මේ වාතයේ කෙලසිලා ඒ ප්‍රධාන වෙච්ච නගර වලට ගිහාම ඒ වගේ වෙනමම ස්කේල් එකක් පෙන්වෙනවා කොච්චර වාතයේ අපිරිසුද්ධ කියලා. මේ ජන වාතේ. හඩු ගඳ කියලා එකක් තියෙනවා. ඒක තමයි ජන වාතය කියලා කියන්නේ. විජන වාතය කියලා කියන්නේ කවුරුත් ප්‍රසවාස කරපු වාතයක් නෙමෙයි අපි විඳින්නේ. මේ ස්වභාවික වාතේ පුදුමාකාර ගණන් අද. ඒ තරමටම අපි මේ වාතය දූෂණය කරගෙන ඉන්නවා. මේ කරන හැම ක්‍රියාවකින්ම වාතය දූෂණය වෙනවා. එතකොට ගඳ සුවඳෙන් අපිට කොහොමඩක්වත් බේරෙන්න බෑ. සාමාන්‍ය ඉන්දියාවට ගිහිල්ලා බලන්න ඒක වෙනමම ගඳක් තියෙන එක. මොන જાති කරත් අරින්න බෑ. ඒ තියෙන රටක ජුතෙලයි අර පොළොවට අසුචි වැටලා කලවම් වෙලා ඒක රත් වෙනකොට එන ගඳයි ඒ ජනයාගේ හඩු ගඳයි ඉන්දියාවේ අඬ වටිනවා. ඒ තරම්ම ඒක ඇඟට හප්පලා පෙන්නනවා ජනවාතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජනවාතයට කැමති නිසා නෙවෙයි. නමුත් මේකේ ප්‍රමාණය දැනගන්න උදේ පැය 4ක් විතර ජනයා ඉන්න තැනට යනවා. පින්න පාතේවයි. ඒකට කියනවා ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං. ඔබ ජනයා ඉන්න තැනට ඵලයන්. එතන අස්ස බෙටි තියෙනවා, බලු බෙටි තියෙනවා, ගොම බෙටි තියෙනවා අනික් කෙව්වක් තියෙනවා. ඒක උඩින් පැනලා තමයි පිටිපතේ යන්න ඕන. ඉතින් මිනිස්සු ඇතිකිලි ඉඳලා කෙලින්ම ඇවිල්ලා දුවගෙන එලා අතින්ම බෙදනවා පිටිපත. ඒ තරම්ම සද්දා. යහමතුරු පොඩ්ඩක් මේ අතුක ගා ඉන්නව දැක්කොත් එimhe යහමතුරන්ට ඉදලා හේතු කරලා දුවනවා ගේ ඇතුළට පිටිපත කියලා බෙදා. ඒ තරම්ම පුදුම සද්දාවක් තියෙන. අපෙත් අට්ටි එහෙම තමයි. ඒගොල්ලෝ දන්නේ මේක මේ පිරිසුදුකම තියෙන කෝකද? හැබැයි ඒක වැත්තකට වෙලා තියෙන ඒප කෑවත් සංඝයාට මොකුත් වෙන්නේ නැහැ. මොකද ඒ සද්ධාමයෙන් කරන දෙන්නේ. ඒ නිසා ඒ පිරිසුදුකම එහෙම තමයි ආහාර ගවේෂණයේදී අපි මේ ජනයා තුළට යහන ගතිය බුද්ධචාන්ස කියන උතුම් Brahmacharya manussකමේ මහානකමේ තියෙන්න ඕනේ. පින්නපාතේ තියාගෙන බලඳන්න තහනම්. අදගෙන අවදේ හෙට වෙනකන් තියාගෙන බලඳන්න තහනම්. සම්නිධි කරන්න බෑ හෙටත් යන්න ඕන ගමට. ගිහිල්ලා ඒ ආශ්‍රයන්ගේ පිස්සු ආශ්‍රයෝ පිස්සු අලියෝ පිස්සු බල්ලෝ ඒ වගේම අසුචි යගේ මේ විෂභාග දර්ශන දැකලා පින්නපාත රවුමක් ගහලා එනකොට විජන වාතයේ නෙවෙයි ගම්බේද. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන මේ ජීවත් වෙන මිනිස්සයා මේ ආහාර ගවේෂණයේ ඇති දුක. එතකොට තේරෙනවා හැන්දෑවට කැලේ ඉන්නකොට කවුරක්වත් නැතුව මොන්න තරම් පිරිසුදු වාතයක්ද ලැබෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ ගන්ධ සුවඳ නැතිකම මේ තියෙන වාසිය තියෙන. ඊකට රස පහස කියන එකේ රැයට නොකා ඉඳිල්ලෙන් දිවට යම් කිසි විවේකයක් හම්බ වෙනවා. ඒකත් හම්බ වෙන්නේ නැහැ ඒ වෙලාවේ කතා කර කර ඉන්නවා. දිවෙන් විතරක් වැඩ දෙකක් කරනවානේ. කන එකයි කතා කරන එකයි. හුස්ම බලන්න, ගඳ බලන්න හිල් දෙකක් නාස්පුඩු දෙකක් තියෙන එක කෘත්‍යයයි. ඇස් දෙකක් තියෙනවා බලන එක එක කෘත්‍යයයි. කන් දෙකක් තියෙනවා අහන එක විතරයි. කට එකයි තියෙන වැඩ දෙකක් කරනවා. ඕකෙන් තමයි බර ගාන කපාය. කෑමෙන් සියදී නසා ගන්නවා. ප්‍රමාණය දන්නේ දෙක කතා කරන්න ගිහිල්ලා අනන්න සුඛේ හොයනවා. ඒ තියෙන එක අනනවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවට හිතන මේ කතා නොකර ආහාරක ආමිෂයක යාලුකමක් පැත්තකටලා ඉන්න හම්බ වෙනවා කියලා කියන්නේ මේ කන ලෝකේ එහෙම නැත්නම් මේ කැම දාසලා ඉන්න තැනක හිතා ගන්න බැරි සුඛයක්. මොකද මේ කාම භෝගීන් හරියටම කැමති මනාකොට හදාගන්නේ රාත්‍රී කැම ටික තමයි. ඒක ලොක්කෝම ඉඳලා කාලා කාම ක්‍රීඩාවල යෙදෙන එක තමයි කාම ලෝකේ කියන්නේ. ඉතින් හන්දවරට කැම නැතුව ඉන්න එක හුඟව දෙනකොට හිතන්න බෑ. ඇයි මේ භාවනාවට මේ ආහාර දෙවේලට නැත්නම් එක වේලට බස්සන්නේ කියලා. ඒකට වෙනමම ප්‍රශ්න අහනවා. මොකද ඒ තරම මොහතකටවත් ජීවිත විවේක දෙන්න කැමති නැහැ. නමුත් ඒ තේරුම් ගත්තට පස්සේ ඒකේ තියෙන මේ භාවනාමය පැත්ත කෙලෙස් අඩු වෙන පැත්ත ගත්තාම තේරෙන්න පටන් ගන්නවා. ඊට පහස ගැන බලනකොට අපි මේ පස්සට විල්ලුද හොයන්න කඹුරණ කැඹිරිල්ල බැලුවොත් අපිට තේරෙනවා දවසින් දවස කාර් මොඩල් වෙනස් වෙන හැටි. shock absorber වලටයි seat වලටයි තමයි කාණ ගෙවන්නේ. නමුත් භාවනා කරනකොට පිටුට්ටි අබිම දාගත්ත වාඩි වුණා. ඒකෙන් ඔය ඔක්කොම සුඛෝභෝගී දේවල් ඔක්කොම ඉවරයි. භාවනා ආසනය කියලා කියන්නේ සාමාන්‍ය භාවිත ආසනයෙන් කොට්ටේ පෙට්ටේ ඇඳි පුටු කුටු මේ එහෙම නැත්නම් හාන්ති පුටු නෙවෙයි ඉරියව්වට තමයි ආසනය කියන්නේ. භාවනාසනය කියන එක පාවිච්චි කරන ඉරියව්වට. අපි හිතන්නේ එහෙම නෙමෙයි මේ කොට්ට මෙට්ට හදන එක ආසනය කියන වචනයක් ඇවිල්ලා තිනවා දැන් සංකර වෙලා. එහෙම එකක් නෑ. ඒ නිසා බුරුමේ කියනවා පුටු පුටු ගාන්නේ පරදේශක්කාර භාෂාවේ මේ පුරුමේ භාෂාවේ ලංකාවෙත් පුටුව කියන එක තිබිලා නෑ කවදාකවත්. සිංහල වඩුනේ බිම. ඉඳගෙන ඉන්න ආසනය මොකද්ද මේ පරියන්කේ තමයි. දැනටත් ඉන්දියාවේ ඉත බාන මනුස්සයයි ඉත කර්ණමෑමියයි දෙන්නම් බිම වාඩි වෙනවා. දැලිපියෙන් ඉස බානවා. දැන් බාබර සැලුන් එකට යන උස මොකද්ද මේ ස්ටූල් එකක් තියෙනවා. බාබරුත් ඊට ගන්නවා කන්නාඩි දෙකක් තියෙනවා දෙපැත්තෙන් බල බලා පුදුමාකාර ගාණක් යනවා ඉස බා ගන්න. තට්ටේ යදින් පුදුම සැපක්. මොකක්වත්ම නැහැ. ගිම වාඩි වුණා ඉස බා ගත්තා ඉවරයි. අපි මෙව්වට කරන තියෙන දේවල් වලදී දැන් හැදෙන ජනතාවට හිතා ගන්නවත් බෑ විඳ ගන්නවා කියන්නේ. බටහිර රටක එහෙම බිම වාඩි වෙනවයි කියන එකේ මිනිහට දස මේ දසවද දුන්නවා. බිම වාඩි වෙනවයි කියන්නේ. ඒ වගේම මේ සපත්තු සෙටපු නැතුව ඉන්නවයි කියන එක අපේ අයියලටත් ඒක තමයි. ඒ කට්ටිය මයිල් ඇවිල්ලා තියෙන කකුලේ. ඉතින් ඒ නිසා ලාඩම් ගන්න වෙනම කම්පැනි තියෙනවා. ඒ කම්පැනි වලින් ලාඩම් ගැහුවේ නැත්නම් ඒ කම්පැනි නම්බුව තමයි ඔන්න පවුලේ නම්බුව වෙලා තියෙන්නේ. මේ පහස දන්නේ නැහැ. දන්නේ නැහැ මේ මහ පොළවේ පයින් ඇවිදිනකොට අපිට හම් වෙන්නේ මේ සාන්තිය හිතා ගන්න බැරි තරමට ගිහිල්ලා. ඉතින් ඒකට පේනවා භාවනා කරනකොට අපිට යම් වෙලාවක වැලි පොලෝක සපත්තු සෙරප්පු දාන්න නැතුව ඇවිදින්න හම්බ වෙනවා කියලා කියන්නේ ඒකේ වටිනාකම කියලා ඉවර කරන්න බෑ. සර්වචනංශය අවුරුදු 45ක් බුද්ධ කෘත්‍යයක් කරනකොට අටපිරිකට සපත්තු සෙරප්පු දාලා නැහැ. දැනටත් නැහැ. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලත් නැහැ. ඒ කුටි කන්න සෝන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වරයක් ඉල්ලනවා. නැන්සේ අපි ඉන්න පැත්තේ අවන්ති ප්‍රදේශයේ හරියට හරක්. ඒ නිසා පාරවල් හැමතැනම වලවල්. කුරේට යගෙම හරක් නිසා හං තියෙනවා. අපිට වරයක් දෙන්න මේ කකුල බේර ගන්න අමාරු ස්වාමීන් වහන්සේ කකුල් කවුරු කුණු වෙනවා සරපදක් දාන්න කියලා. උසංශකව මධ්‍යම දේශයට දෙන්නේ නැහැ. අවන්ති දේශයට දෙනවා. මොන්දී කුටි කන සෝන ස්වාමීන් වහන්සේ බොහෝමත්ම කීකරු හාමුදුරු කෙනෙක් වරයක් විදිහට තමයි සරප්පු පාවිච්චි කරන්න අවසර දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් විඳින්න අරණ්‍යගත වෙන්න වෙලා තියෙනවාද? දුක්ඛ මූලගත වෙන්න වෙලා තියෙනවාද? ශූන්‍යකාරගත වෙන්න වෙලා තියෙනවා. මොකද අපි විහිං මෙවයින් අයින් කළා. ඒකට අර නිර්ාමිත සුඛය කියන එක මේ ආනාපානට හිත ගිහිල්ලා ඒ ආනාපානෙ ඉන්න බව දැනෙනකොට මේ ලැබෙන සුඛය මේ හතරපස් ආකාරයෙන්ම රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූපයන්ගේ අභාවය ආර්ථික විද්‍යාඥයෙකුට කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. දේශපාලනඥයෙකුට කවදාකවත් ඕක කියලා ඡන්ද ගන්න බෑ. මේ සමාජය හදන්න හදන කට්ටියක් ඉන්නවනේ. දුප්පත් නැති ලෝකයක් හදන්න හදන කට්ටිය. ඒ හැමනින්න මේවා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ සැප කියන එක තියෙන්නේ සුඛ උපභෝග වස්තු මත කියලා. ඒක තමයි ආර්ථික සමීකරණ හදලා තියෙන්නේ. බුදු දඥාන්සේ අපිට තියලා තියෙන ආර්ථිකේ ආමිෂෙන් තොර තැනක. ඒ නිසා කාට හරි ඒ කතාව කියන්නේ ගියොත් ඒ මනුස්සයා හරි ඉස්කෝලේ ඉගෙන ගත්ත භාෂාවත් එක්ක ඉස්කෝලේ ගණන්ත දැනුමත් එක්ක හරියට හුරස් වෙන නිසා මේ කොටස සාමාන්‍ය පොඩි ළමයින්ට කියලා දෙන්න එපයි කියනවා. ඒකට ළමයි ඉගෙන ගන්න නැහැ. මොකද ඉගෙන ගන්න? ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න නම් අපි රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වල හම්බෙන හැම තරමට ලාභයි කියලා මේ පොහසත් කියලා උසත් සම්මානයක් කියලා ළමයට අන්දන්න බෑ. ඒක නිසා අම්මලා තාත්තලා වැඩි කැමතිත් නැහැ පොඩි දරුවන්ට භාවනා උගන්වනවා දකින්න. ඒකෙන් පොඩි දරුවන්ට කියලා දෙන්නත් හොඳයි. ඒගොල්ලන්ට තේරෙන්න අරිනවා උගන්වන්න යන්නේ. ඒක නිසා සම්ප්‍රදාන කූලව ආගමික නායකව මේකට කැමති නැහැ. දේශපාලන නායකව මේකට කැමති නැහැ. ආර්ථික විශේෂඥයෝ කැමති නැහැ. මේ සමාජ සංශෝධනය කරන්න මේවට කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට කිසිම මේකේ ලාභයක් ගන්න කොමොඩිටි එක හදන්න බෑ මේකෙන්. මේකෙන් කිසිම විදියට කවුරු සූරකන්න බෑ. ඒ මනසට මෙල්ල දෙන වර්තමාන චිත්තක්ෂණයේ එලඹ සිටි චිත්තක්ෂණය නැත්නම් ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ එච්චර සැපක් නෑ ඒක පැත්තක තියලා නෑ මේ තටමන්නේ රූප රූප හදාන්න සද්ද රූප ගන්ධ රූප නත් මේක නැති තැනක මෙහෙම निराமிස ඒකට අරියෝ කියන වචනත් මේකේ පාවිච්චි කරලා තියෙනවා අයං සමාධි අරියෝ निराமிසෝ පච්චත්තං චේව ඥානං උපජ්ජති කියලා නිසා අටුවාචාන් වහන්සේලාට හරි වෙහෙස කර තත්ත්වයක් තියෙනවා මේක සමත සමාධියද විපස්සනා සමාධියද කියලා කියන්නේ ඒක නිසා මෙතන දෙන්නේ නෑ අතුවව කියලා බැලුවොත් මේ ප්‍රථම ද්විතීය චතුර්ථ ධානයද එහෙම නැත්නම් මේ ආර්ය ඥානයකදී හම්බෙන සෝවාන් මාර්ග ඥානදී හම්බෙන සමාධියක්ද කියන එක ටිකක් ගොළු වෙච්ච ගතියක් පේන තිනවා මේ අර්ථකතනේ අටුවාවේ නැත්නම් බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ විපස්සනා ධ්‍යාන කියලා වෙනම මාතෘකාවක් විවෘත කරලා ඒ ශාන්ති මතක් කරා මේ පළවෙනි වතාවට යෝගාවචරයා ඒක ඒ ස්වාමීන් සම්බන්ධ කරනවා සත්‍ය විසුද්ධි ක්‍රමයේදී පළවෙනි වතාවට සම්මස්සන ඥානය කරන වෙලාවේදී අරමුණක මුලැමැදාග දකින්නවා කියන තැනට ආවනම් එතනදී ඒ යෝගාවචරගේ හිත පළවෙනි ධ්‍යානයක සමාධියක කෘත්‍ය සම්පාදනය කරලා දෙනවා අරමුණක් මේ මුල මේ මැද මේ අග කියලා දකින්න දානවා එහෙම නැත්නම් අරමුණක් එක දිගට චිත්තක්ෂර තුන හතරක් දැක ගන්න පුළුවන් එතකොට අනුමාත්‍ර වශයෙන් දකින්නේ අරමුණ හොඳටම සුණු සුණු කරලා බලන්න බෑ. මොකද අරමුණ කැටිත්තක් විදියට කලාපයක් විදියට රාශියක් විදියට ඇති වෙනව නැති වෙනව පේන්න පටන් අරගන්න. එහෙම නැත්නම් අපේ මේ වැඩමුළුවේ අපි පාවිච්චි කරන වචන වල දකින්නවනම් ආස්වාස් ප්‍රසාද දෙක සංසිඳෙන්න පටන් ගන්නවා. හැම ආශ්වාසයක් අවසාන තියෙන සංසිද්ධියම සහ හැම ප්‍රශ්වාසයක් අවසාන තියෙන සංසිද්ධියම දක්වන්න තාම දක්ෂ නැහැ. හැබැයි සමස්තයක් වශයෙන් ආනාපාන ටික වෙලා කරනකොට සංසිඳනවා කියලා කලාපේ සංසිඳනවා දක්වන්න පුළුවන් තත්යකට එනවා. එතකොට ඒ යෝගාවචරගේ හිත අරමුණට මුණට මුණ දාලා තියෙන. ඒ මට්ටමට කවදාකවත් යන්න බෑ. කෘත්‍ය වශයෙන් නීවරණ ටික යටපත් වෙලා නැත්තම්. ඒක නිසා මේ යෝගාවචරය ඒ වෙලාවේදී මේ සංසිඳීම දැනගෙන මේ සංසිඳීම නිසා ප්‍රතිපදාව ඉදිරියට යනවා. මේ සංසිඳීම නිසා නීවරණ ටික දුර වෙනවා කියලා දැනගෙන හිටියොත් එයාට කියනවා යාට සුතුමේ ඥානෙ ලොකු ලාභයක් ලැබෙනවා කියලා. නමුත් උඟ දෙනෙක් ඒක දන්නේ නැහැ. උඟ දෙනෙක් හිතන්නේ මේ ආනාපානෙ තුනී වීගෙන යනකොට මගේ සතිය කැඩිලා. එහෙම නැත්නම් මගේ හිත සද්ද වලට ගිහිල්ලා මගේ හිත වේදනාව වලට ගිහිල්ලා උඟ දෙනකොට වෙන්නේ මේ කට උතර වලින් ලැබෙන දේ සම්පින්නන කියලා ගත්තොත් නින්දට වැටෙනවා වගේ තමයි පේන්නේ. අරමුණ සංසිධීකන එනකොට ඒකේ අවස්ථානුකූලව ජවනිකාවෙන් ජවනිකාව වෙන දේ දැක ගන්න තරම් සතිය එළඹිලා නැත්නම් එතන සතිය අඛණ්ඩතාවය නැත්නම් ඉඳපු ගමන් පේනවා නින්ද ගියා වගේ. ඒක මේ අරමුණට සාපේක්ෂව කියන තරම් යෝගාවචර දැනුමක් හැවෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී යාට දඬුවම් කරන්නවක්වත් බනින්නත් යන්නේ නැතුව කමඨාන සුද්ධ කරලා දෙනවා හොඳයි ඔය නොදැනීම එනකොට එහෙම නැත්නම් ඔය හිත ලීන භාවයටපත් වෙනකොට එහෙම නැත්නම් හිතට යමක් නොදැනෙන්න යනකොට ඉස්සරලා අරමුණේ ඇතිවෙච්ච විපරිණාමය ගොරෝසුට තිබෙනක සිුම් වෙන හැටි සිුම් එක අතිසූක්ෂම වෙන හැටි දැක ගන්න තරම් සතිය අඛණ්ඩ භාවයක් නැති බව පේන ති නිසා අනිත් දවසෙත් වාඩි වෙලා මෙහෙම වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා මේ අරමුණ මොන මොන මට්ටම් වලින්ද විපරිණාමයටපත් වෙන්නේ රූපාන්තරණයටපත් වෙන්නේ කියලා අරමුණ දිහා බලනවා විතරක් නෙමෙයි කාලානුරූප අරමුණ විකාශ වෙන හැටි දක්වන්න මේ යෝගාවචරයට කමඨාන් සුද්ධ කරලා දෙනවයි කියන එක දෙවෙනි භාෂාවක උගන්වනට වැඩිය අමාරුයි ටිකක්. අපි පළවෙනි භාෂාව නම් ඉගෙන ගන්න අපි දන්නෙත් නැහනේ. ක්‍රමවේදයකට නෙමෙයි ඉගෙන ගන්නෙ. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගිය ගමන් ඒකට විශාල ප්‍රයත්නයක් අවශ්‍යයි. ඉතින් අන්න ඒ වගේ තමයි මේ යෝගාවචරයට අරමුණ දැකලා අරමුණට මුණ දාලා තියෙන එකයි සතියයි නෙවෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. ඉන්නේ වැනි උපාංග යටතේදී මුණට මුණ දාලා තියෙන අරමුණේ ක්‍රමයෙන් වෙනස් වෙන හැටි. මේක සරුවචනාංශේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති කියලා රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති කියලා අපිට පොඩි පිංකියක් තියෙනවා. දීගං වපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වපස්ස සන්තෝ රසං පස්ස සාමීති පජානාති කියලා මේ දිකට තිබුණ ආස්වාද ප්‍රසවාස දෙක දැන් රස්ස වෙනවා කිති වෙනවා කියන එක මේ සතෝ වාස සති සතෝ පස්ස සති වලට පස්සේ මේ අවුරුදු 2600ක් පවතින කියන ක්‍රමය මේ විජෝඩිය ගොඩාක් අස්තර විස්තර සහිතව කියන්න තිබුණා නේද කියලා හිතෙනවා නමුත් ඔය මට්ටමක් හරිය රැකුණ හිතා ගන්න අවුරුදු 2600ක් අපිට බුදුහාමුදුරගේ වචන ඇහෙනවා. ඒක ගැන අපි කවදාකවත් සැක කරන්නේත් නැහැ. සාරිපුත්තු සාංශයත් මතක් කරනවා. මේ විදිහට මේ අරමුණේ වෙනස දකින්නකොට තමයි අපිට දවසක මේ අරමුණ නැහැ ඒ වෙනුවට ආනාපානය මේ නිින්ද ඇවිල්ලා තියෙනවා. අරමුණ නැහැ මට ගොඩක් හිතවිලි ඇවිල්ලා තියෙනවා. අරමුණ නැහැ මට වේදනාව ඇවිල්ලා තියෙනවා කියන්නේ ඒ යෝගාවචරයට අරමුණ දිගේම සතිය පැවැත්ීමේ කලාව නැත්නම් ඒකේ තියෙන ප්‍රවණතාවය ඒකේ තියෙන පරිණාමය ඒකේ තියෙන විපරිණාමයේ පිළිබඳව යෝගාවචරයේ හැඟීමක් නැතිකම තියෙනවා. ඉතින් ඒකේ වගකීම ඒ යෝගාවචරයේ ආරමුණට බොහොම ආරුයි හිත දාගෙන හිටියට ඒකේ විපරිණාමයේ නොදැකීමේ යෝගාවචරයේ දෝෂයක් දකින්න නැතුව ඒක ගුරුවරයාගේ දෝෂයක් වශයෙන් පඬිස්සවාංශය සම්පූර්ණයෙන් බාර ගන්න. එයාට ඒක කියන්න බැරි හරියට ගුරුන්නාන්සේ කියලා දීලා නැති නිසා. ඒ නිසා ගුරුන්නාන්සයාට බහ තෝරලා දෙන්න ඕනේ. මෙහෙම තමයි ඒවා කියනවා හරියි. මෙහෙම දෙයක් වෙන්න බැරිද? අනිත් දවස් බලනකොට මෙහෙම බලන්න කියනවා මිසක කවදාකවත් නරකයි. ඒ යෝගාවචරය මන්දෝත්සාහය වෙන වචනයක්වත් කියන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් අපේ ගුරුමේ පන්දිස් ස්වාමීන් වහන්සේ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ හදලා දීපු මේ විපස්සනා භාවනා ක්‍රමයේ ඔතෙන්දි පුදුමාකාර ලස්සනට මේක විස්තර කරලා දීලා තියෙනවා විස්තර කිරීම සඳහා උපක්‍රම හොයලා දීලා තියෙනවා. විස්තර කිරීමේ වැදගත්කම පෙන්ලා දීලා කියනවා. ඒක දන්නේ නැත්නම් ඒක යෝගාවචර ඔබතුමන්ලා කරදර වෙන්න එපා. ඒක තනිකර මගේ දුර්ලභම. මට කියලා දෙන්න බැරි නිසා ඔය ඔය ගොත ගැහුවට බහතොර ගන්න බැරිවන ප්‍රශ්නේ නෑ මෙන්න මේක කරලා බලන්න කිය ඒ paving the way කියලා පොතක් ලිව්වා කොහොමද මේ යෝගාවචරය නියම භාවනා කරනවා කෙරුවට එක තැනදී ආසරණ වෙනවා අරමුණු නැති වෙනවා ඉතිවිලි දොරස් කඩාගෙන යනවා අරමුණ නැති වෙන පාට නිින්දකට වැටෙනවා. එතන අරමුණ නැති නිදපු ගමන් වේදනාව එන්න පටන් ගන්නවා. මොන හරි කලබගැනියක් වෙනවා. ඉතින් වෙච්ච ගමන් ඒ යෝගාචර බලාපොරොත්තු සුන් කරගෙන චෝදනා ස්වරූපෙන් තමයි මේ වාතාව දෙන්නේ. ඉතින් එතකොට ඒ යෝගාවචරගේ දෝෂේ දැක්කොත් කද්දාකව සාසනයක් වැඩෙන්නේ ඒක ගුරුනාගේ දෝ ගුරුනාථගේ දෝෂේ. කමඨාන සුද්ධ කරන කෙනාගේ දෝෂේ. ඉතින් එයා ආප්තෝපදේශ හදාගෙන ක්‍රමසහවිදි කියලා දීලා මේ අන්තන් තතන බබාට නැවත නැවතට තුවාල වෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් අත දෙන ක්‍රමේ කරුණාවේ බොහොම ඉහළ කරුණා මට්ටමක් තියෙන්න ඕනේ යම් හේයකින් ඒ තරමට භවනා නොකරන කෙනෙක් ළඟට ගිහිලා මේ කට උතර දෙන්න ගියොත් ඒ පුද්ගලයා මීට වඩා හාත්පසින්ම වෙනස් කිරියව සලකන අප්පා නැති ගලේ අප්ප නැති වෙලාවට වාප්පා මොනව කරන්නද කියලා දෙන්නාම අම්මා අම්මා නැති කලේ අප්පා කවර කලේ කියලා තියෙනවා. තව එකෙක් කියනවා අප්පා ඇති කලේ නැති කලේ අරගෙන බාප්පා අතර ගියාම බාප්පා කොනිට යනවා. දෙන්නම නැති කලේ දරුවන් යායේ කැලේ කියලා තියෙනවා. ඒ නිසා මෙතෙන්ද යෝගාවචරයේ ගන්න තමයි මේ භාවනා මධ්‍යස්ථාන හදලා ඔක්කොම ගෙනල්ලා තියන්නේ. කියලා යෝගාවචරලව කතා කරවලා එයා ඒ කතා කරන දෙයට අර්ථකථනයක් දෙනවා. ඔබ වෙනවා ඒක හරි ඒක ප්‍රතිපදාවේ හැටි ඒක දියුණුවක් කරුණා කරලා අනිත් දවසේ ඒක වෙන බව දැනගෙන මේ අරමුණ ගෙවිගෙන යන හැටි පොඩ්ඩක් බලන්න නැත්නම් අරමුණ විපරිණාමය බලන්න එيش අරමුණ දිහා නිකන් බකන්නිලා ඉඳලා හරියන්නේ නැහැ අරමුණ ඉදිරියපත් වුණාට පස්සේ ඒ විපරිණාමය දක්වන්න සුරුවට බලන ගතියේදී සත්‍යවිසුද්ධි ක්‍රමේදී සම්මසන ඥාන කියන මට උනේ. ඒකට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියන විසුද්ධි තුනකින් යෝගාවචරය සුද්ධ වෙලා තියෙන්න ඕනේ මේ සම්මර්ෂණය කරන්න. අරමුණක් සම්මර්ෂණය කරන්න. සම්මර්ෂණය කිරු නැත්නම් අපි අරමුණ මුලමඳාක බලන තරම් අපිට ඉවසන්න බෑ. ඒ වගේම අරමුණ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගාම චෝදනා කරනවා. අරමුණ නිත්‍ය වශයෙන් බලන්න හදනවා. නමුත් මේ සම්මර්ෂණ ඥාන කියලා කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි වගේ දේවල් වලට ගිහිල්ලා ඒ විසුද්ධිය ගැන හිතලා මේ වෙනස් වීමේ විපරිණාමය දකින්න තමයි ඕන කරලා තියෙන එක වැරද්දක් නෙමෙයි. ඒක මේ සති කැඩීමක් නෙමෙයි. සමාධි කැඩීමක් නෙමෙයි. ඕක නැවත නැවත වාර්තා කරන්න. ඕක නැවත නැවත හොඳට බලන්න. බලනකොට එහෙම දෙයක් වෙයි කියලා අපේක්ෂාවෙන් බලන්න. බලනකොට තවදුරටත් ඔය යකා උච්චර කළු පාට නැහැ. එතකොට වෙන කතාවක්. මේ තක්වම ඒ දක්වම වගකීම ගුරුවරයා තමයි තියෙන්නේ. ඒ නිසා එතෙන්ට යන යනකම් හරියට දරුවා වැඩි වැඩියටපත් වෙලා දූෂණයකට ලක් නොවේ පුරුෂාන්තරයට යන්න දෙන්නේ නැතුව කුලකාන්තාවක් වගේ රැකලා දෙන එක ඒ වැඩි විපත්තිච්ච කාන්තාව පොඩි දරුවට දීලා බෑ. දුන්නොත් කුලසිරිත රැකෙන්නේ නැහැ. ඒක නිසා අපි එතකන් ඒ දරුවා රකින්න ඕන. ඒක තමයි කුලකාන්තාවන්ගේ හැටි. ඒක තමයි කුල gedara කියලා කියන්නේ ඒකට තමයි. එහෙම නැති දරුවෝ වීදි දරුවෝ. වැඩි විපත් වීමත් එක්කම පුරුෂාන්තරයට යනවා. ගුරුසයන්ගෙන් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ බබාට අරසව හම්බෙයි කියලා. බබාට තේරෙන්නෙත් නෑ. ආහා නිතන්ති රැකීම හර තමයි සංස්කෘතියක් සදාචාරයක් කුල චාරිත්‍ර එන්න පටන් ගන්න. මේ වගේ තමයි මේ භාවනා ක්‍රමයේ යම් කිසි වෙලාවකට සමත ධානයක් වේවා විපස්සනා ධානයක් වේවා යෝගාචර පළවෙනි වතාවට තමයි මේ බලන්න දේ හොඳට නිසින්ින්දී බලන්න ඉන්න පුළුවන්. ඒ එතන සිදුවෙන මේ පුංචි පුංචි දේවල් වල විශාල ඇතුළාන්තයක් තියෙන නිසා යෝගාවචරයගේ මත ප්‍රකාශ කරන්න නැතුව මේ වෙච්ච දේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් අත දෙන්න ලේසි. හැබැයි යෝගාවචරය මේකට අර්ථකථන දෙන්න ගත්තොත් මූලධර්ම පටලවා ගන්න ගත්තොත් කමඨාන සුද්ධ කරගන්න අමාරු වෙන කාරියට සිංහල බෙද කමේ හැටියට බැලුවොත් පළවෙනි බෙහෙත් ටික දීලා ගුණාගුණ කියා ගන්න බැරි නම් වේදාගාවට ගිහිල්ලා මෙදාට දෙවෙනි බේත් පන්ති ලියන්න බෑ. ඒ යනකොට පළවෙනි බේත් තුනේ අරගෙනත් යන්න ඕනේ. මේ බේත් බිව්වා මෙවරසේ බඩේලිය ගියා. මේ බේත් බිව්වා මෙවරසේ නිදිමත වැඩි වුණා. මේ බේත් බිව්වා අර තින්සෝලේ පැතෙව්වා. ඒ ඔක්කොම වෙදා දන්නවා. යෝගාවචරය අනේ තුවාලේ පැසෙව්වා මං ඒ වේදා අතාරියා ඒ බේත් පන්ති අතාරිය වෙන වෙදෙක් ගාවට ගියොත් ඌ තව බේතක් දෙනවා ඒකට තවත් වැඩි කරනවා ඒ වෙදත් වැඩි එකත් හොඳ නැහැ කියලා තව වෙදෙක් ගාවට ගියොත් මැස්ස වෙලාවට පින්නන්න හදන කුරුල්ලෙක් වගේ දෙමිලා නැහිනවා. වෙදකමේ පළවෙනි ක්‍රමය තමයි පොඩ්ඩක් අවුස්සනවා ලේරේ. පළවෙනි බෙහෙතෙන් කරන්නේ ඒක තමයි. ඊ ඇවිස්සිල්ල ලෙඩාගේ දෝෂයක් මගේ වැරද්දක් බෙහෙත් තුණ්ඩ වැරදිලා කියලා යෝ මේ ලෙඩා කල්පනා කරන්න ගියොත් එහෙනම් කවදාකවත් වෙදකම වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වෙදකමෙත් ඒක තියෙනවා. මෙහෙන් බෙදකම් කරන්න ගිහිල්ලා තියෙනවා මේ ડોક્ટર ඇන්තනිස් ඉන්න වෙලාවේ සංඝයා වහන්සේලාට දීලා තියෙනවා පැවරුමක් ඕන වෙලාවක එන්න දොස්තර ගාස්තු ගන්නයි කියලා. ඒ නිසා ගොඩක් යන්න පටන් ගන්න තියෙනවා. ඒකට හිතපො හොඳම ඔපරේෂන් දොස්තර. ධම්මනිසත්‍ය හාමුදුරුවෝ හාමුදුරන් පස්සේ කිව්වලු මේ සංඝයා වහන්සේලා කියන සත්තුන්ට කවමදාකවත් රෝග ලක්ෂණ කියන්න තේරෙන්නේ නැහැ කියලා. බොහොම අමාරුයි සුදු රෙද්දක් වන්දලා තියලා අහනවා ස්වාමීන් වහන්සේ මේ මොකද බේත් ගෙන්න ආවේ කියලා. ආහා හොඳයි හොඳයි මහත්තයා මහත්තයා භාවනා කරනවා. මහත්තයා මේ චතුරාර්ය සත්‍ය දන්නවද? කියලා මේ දොස්තරට දැන් බණ කියන්න හදනවා මේ දොස්තර බොහොම හරි නොමිලේ වෙදකම් කරන්නේ. මං ආයේ බඩේ කැක්කමට කියලා අහන්න ප්‍රශ්න 15ක් විතර අහන්න ඕන. ඊට පස්සේ තමයි වෙදකම් කරන්න ඕන. අනතර සංඝයාට වෙදකම් කරන්න පිසු දොස්තර කෙනෙක් තමයි තියන්න ඕනේ. සාමාන්‍ය සයි මේ මේ මොනවද කියන්නේ මේ ෆිසිෂියන් කෙනෙකුට බෑ. මොලේ අමාරු වෙලා තියෙනවා. මට සමා වෙන්න ඕන සංඝයා වහන්සේලා. ඔයලේ තැනකට ගියාම මම මේ ගියේ මොකටද? මේක කියප කිසිම කෙනෙකුට භාවනා කරනකොට මේ ඇති වෙන දේ ඇටියට කියන්න බෑනේ. අර දහම් පාසලෝ ගන්න පුවයි, පන්සලේ ආමතුරු ගන්න පුවයි, පොතේ තියෙන එකයි, මං හිතන එකයි, අම්මා කියප එකයි කියනවා මිස මේ භාවනා කරනකොට මොකද උනේ කියලා කියනවනම් හරිම ඍජුයි පාර. මං කියන්නේ මේ ඔක්කොට නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් මම මේ කියන්න හදනව නෙමෙයි. ඒ කියා ගන්න බෑ. කියාගන්න බැරි මොකද අපි මේ මොනවද අපේක්ෂා කරන්නේ අපි මොනවද හිත හිත හීනෙන් හිතානේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක උනේ නැත්තම් යන්නේම කන වැදුම් දීකකට හැවෙලා වගේ දික්කසඳන් දුකට ගියා වගේ තමයි මූණ අට ගන්න කියනවා භාවනා කර කර ගියා. ඉතින් එතකොට ඔන්න උත්ම ගන්න බැරි වෙනවා. ඔන්න වේදනාව, ඔන්න සද්දාව. ඒතර මේ ආනපනති ඒක මන් දන්නෙත් නෑ මට සද්ද ඇහුණා. මට වේදනාව ඇහුණා. ඉතින් ඒක නිකන් හරියටම මේ චෝදනා ස්වරූපෙන් තමයි කියන්නේ. මේ බවට යෝගාවචරය තමන්ගෙම ඥානයකින් එහෙම නැත්නම් ලෑස්ති ගමනකින් යන්න ඒක ලේසි වැඩක් නෑ. මායя හදලා තියෙන තන්නේ ක්‍රම මේක නුහුරට දාන්නයි. ඉතින් අපි යෝගාවචරයයි කර්මස්ථානාචාර්යපරයයි දැනගෙන මායя පරද්දන්න ඕනේ. දැනගෙන සැලසුමක් ගහ ගන්න ඕනේ. අපි කතා කරන්නේ මේ මේ රාමුවේ විතරයි. මේ රාමුවේ මායයට රින් ගන්න බෑ. මොකක්ද අරමුණ කියන්නේ? කොහොමද මෙනේ කියු කියන්නේ? මොනවද වැටුනේ කියන්නේ? එච්චරමයි. ඔය ඉත ඉස්සලා මේ මම පළවෙනි වතාවට භාවනා කරන්න ආවේ මම තුන්වෙනි වතාවට ආවේ ඌ බයිලා ඕනේ නෑ ඌෙන් කිසි වටිනාකමක් නෑ අපි මේ මගුලට කේන්දර බලනව නෙමෙයි මේ පොරොන්දන් දිනව නෙමෙයිනේ මම බැලුවේ ආනපානේ මගේ මෙනේ කරාද නැද්ද මෙන්න මට වැටහිච්ච ඇති කවදාවත් ලියෙන්නේ නැහැ කවදාවත් ලියෙන්නේ ඕගොල්ලෝ හොඳයි මම මාස 18ක් හිටියා ඔක මේ මේ පන්ිතරාමේ ගිහිල්ලා ලනුව කන්නේ තේරෙන්නෙම නෑ කද්දාකත් හිතෙන්නේ නෑ මෙන්න මේකයි භාවනා කරනකොට කියන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා යෝගාවචරයට ඒක තේරුම් කරලා දෙන්න ඒ ගුරුවරයා নানা උපක්‍රම කරනවා. අපි මේ සීවෙනි වැඩමුළුවේ ඉඳලා හදාගත්ත අලුත්ම ක්‍රම වේදයක් හදලා කිව්වා මේ කමඨාන් සුද්ධ කරන වාර්තා එනකොට මෙන්න මේ රාමුවේ තියෙන අය විතරක් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අනිතව ඉදිරිපත් කරන්න එපා. යැතන කියලා දෙන්න මෙතන මේ උසාවියේ උසාවියට කතා කරනවා මිසක් මේ ගෙදර දොර වල්පල් ගමේ චුටි කතා මෙතන කතා කරන්න බෑ. ඉතින් ඒ ආපු වෙලාවේදී විශාල ප්‍රතිරෝධාව ප්‍රතික්‍රියතාව. මේ සාමූහික එහෙම කරන්නේ කොහොමද? එක එක කනට එක එක කනට පොඩ්ඩක් තනෙම කිරි දෙන්නව නම් හොඳ නැද්ද? කට්ටියට ඔක්කොටම බෝතලි බෝතලි කිරි දෙනවා වෙනවට කියලා එන රණ්ඩු. නමුත් මේ දැන් ඔය ගොඩනැගිල්ලක හැදුවට පස්සේ එන 100ක් කරන්න පුළුවන් ද බලන්න තනි තනිව කතා කරලා. එතකොට අපි 40ට සීමා කරලා තිබුණේ. දැනටමත් අපි 55ක් විතර ඉන්නවා. මේක 100ක් විතර යනකොට කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් කරාට පස්සේ එයා ලියන ඉදිරිපත් කිරීමෙන්ම පේනවා තව කෙනෙකුට මේ නඩුව ඇහෙන්න නම් මෙන්න මේ විදියට කට උත්තරේ ලියවෙන්න ඕන. ඒකට උත්සාහ කරනම් පෙරක දూరుව ඉන්නවා. අපි වැඩමුළු සංවිධායකයට දීලා මුල්වලට දීලා දෙකක් අනපුවාම වැඩමුළු සංවිධාය පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් දෙකයි බනින්න ඕන. තුන්වෙනි දවසේ වෙනකොට අන්න කට්ටිය එනවා එහෙම නැත්නම් ඉදිරිපත් වෙන හරි ප්‍රශ්න ඒක මේ කවදාකවත් ඉඟි කරවන්නවක්වත් එහෙම නැත්නම් විශේෂ පන්තියකට කරන විශේෂ සැලකිල්ලක්වත් නෙවෙයි. මේ sannivedanaye එහෙම නැත්නම් මේ දෙවෙනි භාෂාව කියලා දෙන්න අපි හදන්නේ කතා කරන දේ වග වෙන්න පුළුවන් දෙයක් විතරක් කතා කරන්න. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයක් විතරක් කතා කරන්න. අද්දුරු දෙයක් විතරක් කතා කරන්න අනිත් ඒවා ලියන්න ලියන්න මම මේ හිතපු දෙයක් කියලා. නොලියනවනම් ඒ තරමට හොඳයි. ප්‍රත්‍යක්ෂ මෙහෙම දැම්මනම් ඒ අහගෙන ඉන්න එකන් තියෙනවා මෙයා අඩු ගානේ කලාප වශයෙන් හෝ නැත්නම් අරමුණක හෝ එක දිගට බලාන ඉඳලා අරමුණේ විපරිණාමය අරමුණ මුණත දකින්නවා කියන එකයි විපරිණාමය දකින්නවා කියන එකයි කියන්නේ සටහන සහ ආකාර කියන පඤ්ඤාති දෙක. සටහන කියන්නේ අරමුණ එක සැරයක් දැකපු. නැත්නම් මේ කැමරාවක ෆොටෝ එකක් වගේ. ආකාරය කියන්නේ වීඩියෝ ෆිල්ම් එකක් වගේ ඒක වෙන වෙන තත්ත්වයට මාරු වෙන හැටි පේනවා. ඉතින් අපි නිශ්චල ඡායාවක් බැලීම සහ වීඩියෝ එකක් බලන අතර ලොකු වෙනසක් තියෙනවානේ. අපි ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවක ක්‍රීඩකෙක් අවලංගු වෙලා යන වෙලාවේ නිශ්චල ඡායාව කොච්චර බෙන්නුවක්වත් විනිශ්චය කරන්න බෑ. ඒ ඡායාව ඒව යන්න අරින්න ඕනේ ක්ලිප් එකකින් මේ වීඩියෝ ක්ලිප් එකක්ම තියෙනවා. ඒකට බලපුවාට පස්සේ කිසිම විනිශ්චයකාරයෙක් ඕනේ මේ පැත්තයි ඒ පැත්ත මිනිස්සුක තුන් දෙනාටම කතා නැහැ. අහන්නේ ඒ තර්ඩ් අම්පය වගේ. එතන මේක වීඩියෝ ක්ලිප් එක තමයි සතිය කියන්නේ. සතිය කිසිම විනිශ්චයක් කරන්න වෙච්ච දෙයක් කියනවා. නිසා මේ මගේ සටහන මේමයි බලනකොට මේ මේ ආකාරයට වෙනස් වුණා කියලා මේ කාරණාව අපි පුරුදු වෙන්නේ යෝගාවචර ඉස්සල්ලාම මේ සම්මස්න ඥාන මට්ටමේදී අර තේරෙනවා අරමුණ කියන්නේ මම මේ කියන්නේ සක්මන ආයතකොට මම බැලුවේ වම මම වම කියලා මෙනෙහි කරාද මොකද්ද වැටුනේ ඊට පස්සේ දකුණ කියලා මෙනෙහි කරාද මොනවද වැටුනේ ඕක ඕක කියන්නේ අපිට මුල භවනා ගමනේ 50ක් ඔතන තියෙනවා ඒක හරි අමාරුයි. මොකද හේතුව අපි හරි ආසයි මේ හම්බෙච්ච වෙලාවේ මතිමතාන්තර කතා කරන්නේ. ආකල්ප ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් ජාතකය ගැන කී කියන්නේ. ඒක නරකක් නෑ නමුත් ඒකින් මේ නඩුවට අදාළ තොරතුරු ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙතන හරියම විද්‍යානුකූල රිසර්ච් පේපර් එකක් ලියනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. ඒ නිසා යෝගාචර භාෂාව හැදෙන්න ඕනේ, ව්‍යාකරණ හැදෙන්න ඕනේ, ඉදිරිපත් කිරීම හැදෙන්න ඕනේ. මෙන්න හඳුනා දෙමින් මෙන්න කතා ශරීරෙ මෙන්න නිගමනයේ කියලා මේ තුන ලියනවා නම් ඒකේ පුදුමාකාර මේ නාකින්ද බැරි ගතියකුත් මේ පොඩි ළමයින්ට පුළුවන් ගතියකුත් දකින්න එක මේ ජීවිතේ මම මෑතකදී හම්බෙච්ච ලොකුම ජයග්‍රහණය. නාගින්න කට බිම ඉල්ලන උලවුලා කිව්වත් මොන්න જાතියෙන්වත් අර ආරේ ගුණ නැරේ. පොඩි ළමයෙකුට එක පැයක් කියලා දීලා වාඩි වෙලා මොකද උනේ කියපන් කියන්නේ ගිරව් කතා කරන වගේ කියන්නේ හරියට මේකට අදාළ දෙයක් විතරයි. ඒ වගේම අබෞද්ධයෙකුට දෙන්න බලන්න තොරතුරු හරියටම ගන්නව කියනවා. බෞද්ධයාට විතර මේක කියලා දෙන්න අමාරු වෙන මොනම සත්තු జాතියක්වත් නැහැ. ඒක හරි ජොලි වැඩේ හැබැයි. ලක්ෂ වාරයක් කියලා දෙන්න පුළුවන්. ලක්ෂ වාරයක් කියලා දුන්නොත් තේනවා අනේ උඹ මේක තේරුම් ගන්න ඔබ තටමන තත්පිල්ල මතකද? උවිතත් වැඩිය උඹ පරිප්පු කාලා නේද ඕක ඉගෙන ගත්තේ මේක කියලා දෙන්න නැතුව මැරෙනවා සාසනය ඉවරයි. නිමි සාසනයකට යනවා. ඒක කාට හරි බහතෝරලා දෙන්න ඕනේ. එනිසායේ සම්මසර ඥාන අවස්ථාව මේ පළවෙනි විපස්සනා වශයෙන් බලනකොට පළවෙනි වතාවට ඒ හිත ප්‍රතිපක්ෂ වලින් අයින් වෙලා එයා හරියට නිකන් අතුරු පාර වලින් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා හයිවේ එකට දාගත්තා වගේ. ඒව නැත්තම් මේ මෝටර වේගයකට දාගත්තා වගේ ඊට පස්සේ ඉන් ගානක් නෑ ඊට පස්සේ 100 නම් 100 තමයි අරගෙන යන එකයි තියෙන්නේ අර වෙල් එළියලු පහු කරගෙන මෙතෙන්ට එනකන් එන ගමන ඒක හරි විචිත්‍රයි නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි හයිවේ එකට දාලා ආයෙ ගෙදර යනවා ආයෙත් පහුවෙන් දෙනවා හයිවේ එකට ආයෙ ගෙදර යනවා ගියොත් එක්ක වැඩ කරන්න ගියාම ඕව දෝද මඩේ දානවා මේකට හරි ගසලා දෙනවා ඒකටම දවස් 3ක් 4ක් යනවා ඊට පස්සේ කියනවා අනේ ශාංශ කොහොමඩක්වත් කරන්න දෙයක් නැහැ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා ඒ නිසා යන්නම ඕන ගෙදර කියනවා ඉතින් ඵලයන් ගිහිලා ආය අනාගෙන වරේ ඉතින් අනන සුඛේ තියෙනවා එතන කෙසේ නමුත් යෝගාවචරයට තමන්ගෙම මේ මේ සංසිද්ධි දකින්න දැකලා විස්තරකරනද පළවෙනි මාර්ග ඥානෙදී ලැබෙන්නේ ඒක පිළිබඳ පච්චක්ක ඥානයක් එන්නේ නැහැ පොට්ටෙට තේරෙනවා ඒ ගබහ තෝරනවා. එතකොට ගුරුනාථගේ සහයෝගය ඇතුව තමයි අපි මේ ඉර ඇඳගන්නේ. ඒක කාගෙත් හැටි. ඒක පිළිබඳ කවුරක්වත් තව තක්සීරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් උත්සාහයක් ගන්න ඕන. උත්සාහ ගන්නෙ මොකද්ද? මේ මේ නිර්ාමිෂව ලැබෙන නැත්නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් පරිබාහිරව එහෙම නැත්නම් රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසයෙන් පරිබාහිරව මේ වැටහෙන දේ අත්දකින්න දේ අත්විඳින දේ කියන්න භාෂාවක් නැති බව මම පිළිගන්නවා. උත්සාහයක් කරන්න කියනවා. එහෙන් කයෙන් නිවෙන් නාසයෙන් කයෙන් සිදුවෙන හැමදේම ලියන්න භාෂාවක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳ මුළු භාෂාවක්ම තියෙනවා. නමුත් ඇහැට අහුවෙච්ච නැති කනට අහුවෙච්ච නැති නාසයට දිවට අහුවෙච්ච නැති රූපෙට ශබ්දයකට ගන්ධයකට රසයකට අදාළ නැති මේ නිර්ාමිෂ දෙය කියන්න මොනම භාෂාවක්වත් නැහැ. ඒක අසාධාරණ යෝගාචරණ ඉල්ලන එක. නමුත් මේ උත්සාහයෙන් කරුවොත් මිසක්කා අපිට sannivedanayak කරගන්න බෑ. ඒ sannivedanaya කරලා දවසක ප්‍රත්‍යක්ෂ වශයෙන් යෝගාවචර තියෙනවා අනේ මට දැන් ආමිෂෙන්තර වූ පහන කෙලින්පත් වෙන කකුල් දෙක බිම තියන්න නැතුව බයිසිකල් එකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් මහමුදු පීනුම් මට පොඩි අස්වැසිල්ලක් ලැබුණා වගේ කියන එක සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒකට පච්චුප්පන්න දුක සහ අනාගත දුක නැති පච්චුප්පන්න සහ අනාගත දෙකම සුඛ දෙන දෙයකට යනවට වඩා තව භාවනාවේ විශේෂම සමාධිය ඉදිරි ගමන. හැබැයි මේ සමාධියේ ඉදිරි ගමනක් වගේම ඥානයේ ඉදිරි ගමනක්. ඥාණයෙන් තමයි අපි දන්නේ ඉස්සලා තියෙන සමාධිය පච්චුප්පන්න සුඛේ සහ අනාගත සුඛේ කියන විතරයි අපට දෙන්නේ. නමුත් දැන් මේ එන සමාධිය අපිට අපි මෙතෙක්කල් ලෝකේ හිත අනිතපුනි ආමිෂයෙන් තොර නිර්ආමිෂ වූ එකක් දෙනවයි කියලා යෝගාවචරයට අත්දක ගන්න පුළුවන් වෙන එක පෙර පිනක් කිය හැකි නැත්නම් ප්‍රයත්නයේ ප්‍රයෝජනයක් යන පුළුවන් නමුත් ඒක ප්‍රකාශ කරන එක ඒක හෙලිදරව් කරන එක ඒ හෙදලා කිරීම හරහා අපි ආර්ය විවහාරය තේරුම් ගන්නවා මේක එකනම් පිනවන සනසන කතා නෙවෙයි ආර්ය විවහාරය තේරුම් ගන්නවා කියන එක ඒක කාටත් වගේ අහඹයක් තමයි කාටත් වගේ ඉලෙක්ට්‍රික් තමයි ඒක උනාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක් කල මොනවද කතා කර කර හිටියේ කියලා මම කියන්නේ මෙතන නිවන් දකින්නයි කියලා. මම කියන්නේ මෙතන මහා විශාල වෙනසක් වෙනවයි කියලා. නමුත් ඒ ඇති වෙච්ච වෙනස හැබෑ වෙනසකට ඉදිරි ගමනක් වෙනවා. ඉතින් ඒ සියලු දිනාටම මේ ධර්මය අහගෙන ඉන්න එවැනි හැබෑ වෙනසක් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවයි. හැබෑ වෙනසකට මේ වැඩමුළුවේ හේතු පාදක වේවා කියන අදහසෙන් දවසේ ධර්ම දේශනාව නැතරින් නැතර කරනවා. සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා